ඉතින් ඒක උපරීමේ සාර්ථක කර ගැනීම අපි එක එක්කනාගේ පුද්ගලික වගකීමක් වෙනවා. ඒ වගේම සාමූහික වගකීමක් වෙනවා. ඊටත් එහා ගිහිල්ලා ਸਰවඥාන්සෙත් වග කියන ගතියක් පේන්න තියෙනවා. යම් හේයකින් යම් කිසි කෙනෙක් ඒ වගේ පූර්ණ කාලින වේදිලා නැත්තම් නිවාසික වේදනතන් යාව ජීවික වේදිලා ගත කරනවා නම් ඒ කෙනාට යම් ප්‍රමාණයකට එනකම් බුදුහාමුදුරුවෝ වග වෙනවා වගේ. බුදුහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ පළවෙනි මාර්ග ඥානය ලැබනකම් බුදුහාමුදුර කෙනේ තිබු විශ්වාසය නිසා බුදුහන්සේ වගවීමක් තියෙනවා කිය. අන්න ඒ වගේ හැඟීමකින් බුදුජානනාංශයේ දේශනා කරපු ධර්ම කොටාසයක් අපි මේ දසුත්තර සූත්‍රය කියලා නම් කරලා තියෙන එකක් සාරිපුත්‍ර ස්වාමීන්ගේ ශ්‍රී මුකෙන් තමයි මේ එලි දකින්නේ. ඉතින් මේ සූත්‍රය මේ විදිහට භාවනා කරනකොට අහඬ සලස්සන්නේ අපිට සරුවචනාංශයෙන් දීපු පාඩමක් විදියට. සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා අපි යම් වෙලාවක භාවනාව සඳහා පූර්ණ කාර්යන ගත කරනකොට ඒ සඳහා සපයාදී යුතු අනුග්‍රහ කළ යුතු කාරණා පහක් තමන්නාසිකේ බෝධිසත්ව චරිතය සම්පින්දණය කරලා ගෙනහැර දක්වනවා. අපිට ඒ අදාළ අපි බලාපොරොත්තු වෙන પરමාර්ථයට යන්න නම් ඒ කරුණ පහ අපි නිතරම සපේලා දෙන්න ඕනේ. උපේලා දෙන්න ඕනේ. ඒකේ අනුග්‍රහ කරන්න ඕනේ. අන්න එහෙම බලනකොට ඉසිසල්ලාම ਸਰවචනතේ සඳහන් කරන භාවනා කරන කෙනෙක් ඒ තමන්ගේ අභිමත પરමාර්ථයට අභිමත අර්ථයට යන්න සීලානුගහිතයක් කරන්න. ඒ නිසා අපි අද උදේ පටන් ගත්තා ඉන්න ඔක්කොමලා අඩුම මට්ටමේ ඒ උපෝසත අට්ඨාංග සීලය සමාදන් වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා අපි මේ ජීවිතය ගත කරනකොට සීලවන්ත ජීවිතය ගත කරනකොට එදිනදා ජීවිතේ නෙවෙයි මොකද්දෝ වෙනසක් තියෙනවා. ඉතින් වෙනස අපි ශාසනික වශයෙන් හඳුන්වන්නේ හිත අලුත් කර ගැනීමක් කියලා. අපි අඳින ඇඳුම වෙනස්, අපි කාලසටහන වෙනස්, ආහාර ගන්න ක්‍රමේ කවුරු හරි දෙන දෙයක් බලන්න පුරුදු වෙලා තියෙනවා. වෙන කගේදෝ තැනක නිදා ගන්න පුරුදු වෙලා තියෙනවා. නూరుනු පුරුදු තැනක ඉන්න පුරුදු වෙලා තියෙනවා. නන්නාදුන පිරිසක් එක්ක පවුලේ අය වගේ ඉන්න පුරුදු වෙලා තියෙනවා මේ හැම එකක්ම <coughs> අපිට මතක් කිරීමක් කරනවා අලුත් වෙනවා. ඉතින් මේවා කරනකොට ඇයි මේවා කරන්න කියලා විශාල ප්‍රශ්නයක්. ওই ප්‍රශ්නේ ඔක්කොටම උත්තරේ තියෙන්නේ අපි මේ අනුග්‍රහයක් කරන්නේ අපි බලාපොරොත්තු වෙන පරමාර්ථයට යන්න අපි මෙතෙක් කල ජීවිතේ යම් යම් ආශාවල් යම් යම් රුචි අරුචිකම් තිබුණා ඒවා සියල්ලම කාය වචන වශයෙන් පාවා දීලා මේ කාය වචන දෙකේ හික්මීමක් සීල ශික්ෂාවක් වශයෙන් අනුග්‍රහ කරනවා. ඒක ඉස්සෙල්ලාම සරුවචාන්සිගෙන හර දක්වනවා. මේකට කියනවා සීල අනුග්‍රහිතය කියලා. ඊ ගාවට සඳහන් කරලා තියෙන අපි කොච්චර බහුශ්‍රත වුණත් අපි කොයි කොයි විදිහට අපේ අපේ ශිල්පයන්හි දක්ෂ වුණත් නිතරම බනහන්න ඕනේ කියන. අපි සුතානුගහිතේ දක්වන්න ඕනේ. ඒක බහුසුත භාවයත් වැඩෙන අතර අපි මේ කරගෙන යන වැඩේට අවශ්‍ය කරන ඒ ඒ තැනට අවශ්‍ය උපදේශ ටික ඒ ධර්ම කොටාස මාර්ගයෙන් ලැබෙන නිසා අපි හැම කෙනාම ආය බාලාස පන්ති ළමෙක් වගේ බණ අහනවා එහෙම නැත්නම් පන්තියට යනවා. ඒකට කියනවා සුත අනුග්‍රහිත කියලා නිතිපතා කෙරෙන්න ඕන. ඒකට අපේ ශාසනය ගත්තොත් අවුරුදු මේ 2600ක්ම යනකම් මේක අතින් අතට ගියේ තනි කර ශ්‍රාවක දේශක සම්බන්ධතාවයක් මත. අපි ශීරු දිනාට බුදුහාමුදුරෝ ඉස්සරහ ශ්‍රාවක කිරණම ලැබෙනවා. ඉතින් අපි මුපුරණ වශයෙන් භාවනා කරන්න ඉදුණාට පස්සේ පැවිදුණාට පස්සේ ඒ ශ්‍රාවක භාවය අලුත් වැඩියා වෙනවා. හොඳට පණ ගැන්ඩිලා එනවා. ඒ ශ්‍රාවක භාවය අලුත් වැඩියා වෙන්න ඒ බුදුබණ අහන්න ඕනේ. ඒ බුදුබණම කියලා නෑ. අපි මේ යන භාවනා වැඩ පිළිවෙලට අවශ්‍ය උපදේශ තොරතුරු ලැබෙන්න ඕනේ. ඒ නිසා සූත්‍ර පිටකේම ගන්න ඕනේ කියලා එකක් නෑ. නමුත් මේ වැඩමුළුව සඳහා මම තෝරාගත්ත මේ දසුත්‍ර සූත්‍රයේ කොටස. ඊගාවේක තමයි සාකච්ඡානුග්‍රහිතේ. අපි භාවනා කරන අය අතර දෙවසක් සාකච්ඡාවක් සුවද අදහස් වමාරුවක් වෙන්න ඕනේ. මොකද අපිට මැද බුදුහාමුදුරු නෑ අද. ඒ නිසා අපි අවංකව ෂටමායාවී ගති වලින් තොරව තමන් අත්දකින්න දේ, අත්විඳින දේ අනෙකුත් අපිත් එක්ක භාවනා කරන ඒක සබ්‍රහ්මචාරී කියන වචනය පාවිච්චි කරනවා අපිත් එක්ක ඒකට බ්‍රහ්මචාරී රකින්න ඇත් එක්ක සාකච්ඡා කරනවා නම් අපි එක එක කනට එක කනට කණ්ණාඩියක් වඩටපත් වෙනවා ආදාතයක් වඩටපත් වෙනවා පිළිඹුවක් වඩටපත් වෙනවා ඉතින් ඒ නිසා මේ සාකච්ඡාවේදී පමණයි අපට ලෝකයේ තියෙන මේ নানা ආකාර බහුරු ইনফরমේෂන් ටෙක්නොලොජි තියේදී අත්දකින්න දේ අත්විඳින විදිහට කාට හරි සරලව ඍජු කියන්න ඉගෙන ගන්න. එහෙම නැත්නම් අපි කරන්නේම මේ මොකද්ද න්‍යාය පත්‍රයක් ඔළුවේ තියාගෙන කතා කරනවා. මෙතෙන් එන සාකච්ඡාවේ ඒක විතරක් ඒක නෑ. ෂටගති නෑ, මායවි ගති නෑ, වංචක ගති නෑ. එහෙම වුණොත් ඝනදිනු වෙන්නේ නෑ. සාකච්ඡාව යන්නේ නෑ. එතකොට වෙන්නේ මොකක් හරි එක්ක තණ්හාව එක්ක මාන්න එක්ක දික්ක වැඩේ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අපි කතා කරන දේවල් වලදී හැකිතාක් දුරට කෙලින්ම පසුබිමට සාපේක්ෂව කතා කරන්න අත් දකින්න දේ කියන්නේ. එතකොට බුද්ධම විදිහට අපි අපේ සම්බ්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්ක ලං වෙන්න ලං වෙන්න බුදුහාමුදුරන්ට ලං වෙන්න. ඒකට කියනවා අපි සාකච්ඡානුගහිතය කියලා. ඔන්න විදිහට සූතානුගහිතය, සීලානුගහිතය, සාකච්ඡානුගහිතය තුන සහිත උනේ නැත්නම් අපිට සමතානුග්‍රහිතයක් කරන්න බෑ. එහෙම නැත්නම් හිත ඒකෝදි භාවයකටපත් වෙන්නේ නැහැ. හිත ඒකාග්‍ර වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ආරම්භයේදී එහෙම නොවුනත් අපි නැවත නැවතත් සීලය අදිෂ්ඨාන කරගෙන නැවත නැවතත් බණ අහමින් නැවත නැවතත් තමන්ගේ කමඨාන් සුද්ධ කරගනිමින් ඔය ශකච්ඡානුගහිත කියන කමඨාන් සුද්ධ කරනවා කියලා එක පැත්තකින් කරනකොට අපි හිතපු නැති තැනකදී හිතපු නැති ප්‍රමාණයකින් ඔන්න හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒකෝදි භාවයකට වැටෙනවා. අන්නේ වුණාට පස්සේ එහෙම නැත්නම් ඒක මූලික සුසුකමක් කරගෙන තමයි අපි විපස්සනා අනුග්‍රහිතය කියලා ඇත්ත ඇති හැටියෙන් දැකීම එහෙම නැත්නම් අපි ඔය කියන ත්‍රිලක්ෂණයේ වශයෙන් දැකීම කරන්නේ ඔන්න ඔය පහ අපි මතක තියාගන්න ඕනේ භාවනා වැඩමුළුක සාර්ථකත්වයේ සඳහා. ඉතින් ඒ සඳහා ඇත්තටම සාමූහික ප්‍රයත්නයකුත් අවශ්‍යයි. ඒක අපි මේ වැඩමුළුවට විවස්ථාවක් හදාගන්න. ඒ වගේම එක එකනත් වග කියන්න ඕනේ. මොකද එක්කෙනෙකුට පුළුවන් අනිත් ඔක්කොගෙම මේ ඒකෝදි භාවේ කඩලා දාන්න. නිශ්ශබ්ද භාවේ කඩලා දාන්න. විවේකේ කඩලා දාන්න. ඒ නිසා හැම කෙනෙක්ම ප්‍රතිදද කරගන්න ඕනේ. මේ හැම කෙනාගේම විවේකේ හැම කෙනාගේම සාමය හැම කෙනාගේම නිශ්ශබ්ද භාවය කැඩුවොත් ඒක මම gederදී දොරකදී කෙරුවට වැඩිය මෙතනදී නපුරට බලපාන. මොකද මෙතන කවුරුත් වගේ ඇවිල්ලා තියෙන්නේ බොහොම ලොකු කැපකිරීමක් කරලා. ඒ නිසා හැම කෙනාටම ඒ පරිතද කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒක අපි අපි සාමූහික කරන අනුග්‍රහය කියලා කියනවා. ඉතින් මේ ටික මම සාමාන්‍යයෙන් හැම වැඩමුළුවකදීම මුලදි මතක් කරනවා මේ සර්වචනාතේ දේශනා කරපු අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් මේ මූලික කරුණු. මේ විනාඩි 10කින් 15කින් මේක ඒක කාන්තේම හිරතියක් හිටවදීද කියන එක මට විශ්වාස කරන්න බෑ. නමුත් ඒක හොඳට මතක තියානින්න අපි ඒ අපි කැපකිරීම අපි ඒකට වේවීම සූදානම් වීම නොවුනොත් අපි බලාපොරොත්තු වෙන්නේ වෙන්නේ ඒක නිසා අපි උත්සාහ කරමු හැම වෙලාවෙම ඒ සියලු දෙනාගේ යහපත පිණිසත් තමන්ගේ යහපත පිණිසත් බුදුරජාණන්සේගේ උපදේශය පිළිගැනීමක් පිළිපැදීමක් විදියටත් මේ අනුග්‍රහිත කරන්න. ඊට පස්සේ අපි එනවා මේ වැඩමුළුව සඳහා තෝරාගත්ත මේ දසුත්තර සූත්‍රයට. දසුත්තර සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ දීඝනිකාය කියන පොතේ අන්තිම සූත්‍රයේ වාසිය. ඒක බොහොම දිග සූත්‍රයක්. නමුත් ඒක ඉතිහාසගත වටිනකමක් තියෙනවා. මානව ඉතිහාසයේ ඉස්සල්ලාම දැනුම සංවිධානය කරපු සංග්‍රහ කරපු ප්‍රස්ථාරගත කරපු එකම තැන. ඊට ඉස්සෙල්ලා ගොඩාක් බ්‍රාහ්මනාගම වශයෙන් පුදුම දැනුම් සම්භාරයක් තිබිලා තියෙනවා. ඒ දැනුම් ඔක්කොම පිස්සිගේ පලාමල්ල වගේ ගොඩ ගහගෙන තියෙනවා. ඒක සංවිධානය කරන්න, ඒකට ව්‍යාකරණයක් දාන්න, ඒකට පිළිවෙලක් කරන්න තරම් දැනුමට නායකයෙක් ඉඳලා නැහැ. දැනුම එකතු වෙලා තියෙනවා. ඒක නිසා ඕනම කෙනෙකුට කියන්න පුළුවන් ඒ බුදුහාමුදුරෝ ලෝකෙ පහළ වෙන්නේ ඉස්සලා තිබිච්ච ඒ බ්‍රාහ්මණ ආගමේ මේ කතා කරපු ඔක්කොම වගේ තියෙනවා. නමුත් පිළිවෙලක් නැහැ. ඒක නිසා අර සියුන් තැන් වලට යා ගන්න විදිහක් නැහැ. ඒ සියුන් තැන් වලට යන්න මුල පදනම ලස්සන වෙන්න ඕනේ. පදනමේ ඉඳලා ගියොත් අපිට අවසානයේට යනකොට සංකරතාවය ඉන්නේ, සංකීර්ණතාවය ඉන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙර බුදුරජාන් වහන්සේලා දේශනා කරපු එක දේශනා කරා මිසක්කා මොනවාකට අලුතෙන් හොයාගත්ත දෙයක්වත් අපේ අතට මුකුත් දෙන්නේවත් අපේ අතෙන් ගන්නෙවත් නැහැ. මේකේ තියෙන්නේ සංවිධානයක් විතරයි. ඕනේ නම් මේකට sannivedanayak කියලා කියන්න පුළුවන්. අපි ළඟ තියෙන දැනුම කොහොනකට වැඩි. ප්‍රධාන වශයෙන්ම කියන්න පුළුවන් ඕනකට වැඩි මේක කප්පාදු කරන්න. ඔය කෝපි වගේ දේවල්, මිදි වගේ දේවල්, ඇපල් වගේ ගස් ඒ චාරයට හැදිලා දීලා බෑ. ඒක ගානට කප්පාදු කරුවේ නැත්තම් අර දියාතු හැදෙනවා. මේ ඉපල් බැඳෙනවා මකුල් දැල් හැදෙනවා ගහේ සරු රාමුවක් නැති වෙනවා ඉතින් කප්පාදුව තමයි තියෙන්නේ වැඩි ඒ භෝගය වවණේකේ ඉතින් ඔය තමන්ගේම ජීවිතයේ තියෙන මේ අනවශ්‍ය දේවල් කපලා දාලා දැඩි රාමුවක් ඇති කරගෙන හොඳට අවු වැටෙන්න ඇරලා හොඳට මල් පිපෙන්න ඇරලා හොඳට gediy ඇදෙන්න ඇරලා ගත්තොත් පෙනේවි අපිට මේ හිගවහවේක දෝෂයට වැඩිය තියෙන්නේ වැඩි කමේ දෝෂයක්. ඕනෑමට වැඩි කම තියෙන්නේ. ඉතින් මේ කොයි කැලලද කපලා දාන්න ඕන කියන එක මේ තමන්ගේම අතින් ඇටයක් කරන් දානවා වගේ. අන්න ඒ කටයුත්ත කෙරෙන්න මේ දැනුම ගුණයක් තියෙන්න ඕනේ දැනුම ගුණයක් නැති දැනුම අපිට නායක අපි වාල් තත්ත්වේ පවත්වනවා. ගුණමක් ඇති දැනුම අපිට වාලෙක් වශයෙන් වැඩ ගන්න පුළුවන්. අද තියෙන දැනුමට එක එකටවත් ගුණයක් නැහැ. ඒක නිසා කොයි වෙලාවෙ කොයි එක කනවද කොයි එක ඉස්සර වෙනවද මොකක්වත් දන්නේ නැහැ. මොනවදෝ කරන ඔක්කොම හරි හොඳ ගැඹුරු ධර්ම. නමුත් පිළිවෙලක් නැහැ. එහෙම නැත්නම් ආනුපුප්පි පිළිවෙලක් අනුපිළිවෙලින් යන පිළිවෙලක් නැහැ. ඉතින් ඒක නිසා ਸਰවචන් වහන්සේ අවුරුදු 45ක් පුරා දේශනා කරපු ධර්මයෙන් අද අපි ළඟට අවිල්ලා තියෙන්නේ පෙරිච්ච කොටසක් විතරයි. අන්නේ කොටසේ මොකද්ද ඉස්සලා කන්න ඕනේ ඊගාට කන්න ඕනේ මොකද්ද ඊගාව කන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැති වුණොත් ඉතින් වෙන්නේ අර වැරදියට බෙහෙත් පාවිච්චි කරලා ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එනවා වගේ බෙහෙතෙන් හටගත්ත ලෙඩක්. ඒක වළක්වන්න බෑ. විස බීජෙන් හටගත්ත ලෙඩේට බෙහෙත් තියෙනවා. ඔව් බෙහෙතෙන් හටගත්ත ලෙඩේට කිසිම බෙහෙතක් නැහැ. ඒකට ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඒක නිසා කියලා තියෙනවා බේසජ්‍ය සමුට්ඨිත රෝගෝ විය අතකිච්චෝ. අපිට වෙලා තියෙන බෙහෙත් පාවිච්චි කරලා වැඩි කරලා බෙහෙතෙන් හටගත්ත සංකරතා නිසා චිකිත්සාවක් කරන්න බැසුව කරන්න බෑ. ඒ නිසා භාවනා කරනකොට අපි මේ තියෙන දැනුම පොඩ්ඩකට පැත්තකට තියලා අපි ලදරු මනසක් හදාගන්නවා. ආධුනික මනසක් හදාගන්නවා. ඒකට කියනවා අපි ආධිකම්මික යෝගාවචරයක් වෙන්න හදනවා කිය. අන්න ඒ පැත්තෙන් බලනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උත්සාහයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ දසුත්තර සූත්‍රයේ මුළු ත්‍රිපිටකයම අරගෙන 10 කොට 10ක් හදලා ඒ 10 කොට වලට තොරතුරු දාලා දීලා තියෙනවා. ඒ නිසා යම් තැනක තොරතුරක් හැලුනොත් සාපේක්ෂව අපිට හිතා ගන්න පුළුවන් මෙතෙන් දෙන්න ඕනේ මේක තමයි කියලා. ඒක සූත්‍ර පිටකේ ඕන තැනක ඇවිල්ලා පුරවන්නත් පුළුවන්. ඒ ඒට ඉස්සල්ලා තියෙනවා සංගීති සූත්‍රය කියලා එකක්. ඒත් මේ දීගනිකායම ඒකේ තොරතුරු රැස් කරලා තියෙනවා ගොනු කරලා නැහැ. මෙතෙන්ට එනකොට ඒ රැස් කරපු තොරතුරු හරියටම ප්‍රස්ථාර කරලා ඇඳලා දාලා තියෙන නිසා දවසුත්තරම් පවක්කාමි පත්තුන් නිබ්බාන පච්චයා කියලා මේ දසුත්තර සූත්‍රයේ මුලදී සාරිපුත්තු සාංශි නිදානයක් තියෙනවා. මම මේ නිවන් පැතීම සඳහා නිවන් ලැබීම සඳහා ප්‍රතිපදාවක් අර ඉස්සලා එකතු කරපු කරුණු පෙළගස්සලා මේකේ තියෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා ඥාන විභාගය කියලා මේකට අපිට උගන්වනවා. ඥාන ප්‍රස්ථාන කියලාත් කියනවා. ඒ ඥාන ප්‍රස්ථානයේ ඥානයේ තියෙන කෙනාට කරන්න බෑ. ඊට එහා ගිය කෙනෙක් ඉන්න ඕනේ. ඒ ඥානය සාක්ෂාත් කරලා විශාල කරුණාවක් තියෙන්න ඕනේ. මේක දන්නේ නැති කෙනෙකුට දෙන හැටි. ඒක තමයි අද තියෙන්නේ. උඟ දෙනෙක් හිතුවට අපිට ওই විශ්වවිද්‍යාලවල පශ්චාත් විශ්වවිද්‍යාලවල දැනුම කියලා. අමාරුම දැන තියෙන්නේ මොන්ටිසෝරි පන්තියේ. කවදාකවත් ඉස්කෝලේ ගියේ නැති ළමෙක් ඉස්කෝලේ ගෙනත් තිබ්බට පස්සේ ඒ ළමයට ඔය කිසි විෂයක් උගන්වන්න බෑ. ඒ ළමයට කිසිම අකුරු සාත්‍යයක් උගන්වන්න බෑ. එයා විනාඩි 30ක් ඉඳගෙන ඉඳ ගන්නන්න ඕනේ. එයාට නන්නාඳුන ළමයි එක්ක එකට ඉඳ ගන්නන්න ඕනේ. ඊට පස්සේ බෙල්ලෙක් ගහන්න වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක සෙල්ලමක් නෙවෙයි. ඒක තමයි අමාරුම තැන. ඒ වගේ මේ අපි මේ අසංවිධිත ජීවිතේට සංවිධානයක් එහෙම නැත්නම් පිළිවෙලක් කරන්න ගියාම ওই දැනුම ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්. අද විතර දැනුව පටලවාගත්ත යුගයක් මානව ඉතිහාසෙම නෑ. මොකද අද IT ටෙක්නොලොජි එක දිනු වෙලා. මේක වවාගෙන කණ්ඩ හදනවා මිසක්කා. ඒකට ගිය මිනිස්සුවවත් ඒක අනුගමනය කරන කෙනෙක්වත් කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. එන්න එන්න ඔළුව ක්‍රේල් වෙනවා. කෙලවරක් නැහැ. යානවා කිව්වම කොහේ යනවද බෑ. නැතර කරන්නත් බෑ. අද වැඩියෙන්ම ජොබ් තියෙන්නේ IT ටෙක්නොලොජි එකේ. වැඩියෙන්ම ඉදිරියට යන්නේත් ඒකේ. ඒ මොකද ඒකේ මොකද්ද රසාස්වාදයක් තියෙනවා. කක කක යනවා මේ IT ගිය මිනිස්සුයෙකුට කවදාවත් මම දැන් මෙතන කියන එක තේරුම් කරලා දෙන්න බෑ. තේරුම් ගන්න පැත්තක් IT ඇත්තෙත් නෑ. ඒකේ තියෙන්නේ වෙන තැනක වෙන කෙනෙක් ගැන වෙන වෙලාවක් ගැන කතා කරනවා. අර මූලික එකලස කඩලා දානවා. කැඩුවට පස්සේ මායя පුළුවන් තරම් උදව් කරනවා. ඒක පස්සේ යන කට්ටියටත් ඒක කරන අයටත් කවදාහකවත් ඒ අර සරල භාවයට එන්න බෑ. හැබැයි කියලා දුන්නොත් ඒගොල්ලෝ ගා හුඟා ක්‍රමසහවිදි තියෙනවා. ඒගොල්ලන් කිව්වොත් ඔය ඔක්කොම උපක්‍රම වලින් කරුණා කරලා ඒ සතියට එන්න මම දැන් මෙතන කියන තැනට එන්න කිව්වොත් ඒක නා <clears throat> අර කියන විදිහේ ආධුනිකෙක් වෙන්න කැමති නම් පොඩි කෙනෙක් වෙන්න කැමති නම් ආධිකම්මික විපස්සකෙක් වෙන්න ඕන නම් එයාට ඒ ටූල්ස් ටික එහෙම නැත්නම් ඒ උපකරණ ටික පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකදී සාරිපුත්‍ර සාන්තිකේ තියෙන මහානීය ගුණය තමයි මොනවත්ක්ම දන්නේ නැති කෙනෙක් ආවහම එයාට ඒ හඳුනා දීමේ කටයුත්ත කරනවා. ඒක නිසා අපේ සාසනය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සඳහන් කරන්නේ අම්මා කිය. දරුවෙක් ලෝකෙට වදන්නේ බිහි කරන්නේ අම්මා. ඒ වගේ තමයි සාරිපුත්‍ර සංශ ඕනම ආගමක ඕනේ කෙනෙක් આવොත් පළවෙනියෙන්ම ආර්ය භූමියට ප්‍රසූත කරනවා. උන්වහන්සේ ඉහහාට යන්න බෑ මොකද වැඩ ගොඩයි. පුදුමාකාර තෝගයක් බුදුරජාණන් ඉන්න කාලෙම සීනාසන වල වැඩ ටික නව කර්මාන්ත වැඩ පැවිදි කිරීම මේ වගේ බණ කීම් ගොඩාක් වැඩ කරලා තියෙනවා. ඒ වදපු දරුවා දැඩි කරන්නේ මොගලන් ස්වාමීන් වහන්සේ. එයාට තාත්තා කියලා කියනවා. එයාට බෑ ඔය පොඩි බාලපන්ති කියලා දෙන්න තේරෙන්නේ නැහැ. එයාට මොගලන් ස්වාමීන් වහන්සේ ගාවට මහා මොගලන් ස්වාමීන් ගාවට ගෙනත් දුන්නොත් අර වගේ කීකරු කරගත්ත ආර්ය භූමියේ පිහිටවපු කෙනෙක් බොහොම ශීඝ්‍රයෙන් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සාරිපුත්‍ර ස්වාමීන් සෑහෙන ශාසනික බරක් දරන්න වෙලා තියෙනවා. පුදුමාකාර විදිහට සරුවචනාංශي අසාධාරණ වගකීම් පවර්ලා තියෙනවා. අමාරු වැඩ රාජකාරි ගොඩක් කරලා තියෙනවා. ඒකෙදී ඒ ඉවසීමේ ශක්තිය බලනකොට ඒ මේ යක්කඩුවේ පඤ්ඤාරාම හඳුරෝ ලියනවා මම බුදුරජාන් වහන්සේට බුදු පිළිමයක් ඉස්සරහට ගිහිල්ලා මල්ලාසනේ උඩ මල්වට්ටියක් තියෙනකොට ඒ ආසනයේම පැත්තක එක මලක් තියෙනවායි කියලා සාරිපුත්‍ර සාන්තිලා. නොහිටින්ද සාරිපුත්‍ර සාන්තිේ නොහිටින්ද අපිට මේ ධර්මමය ලාභය ලැබෙන්නේ නැහැ. ධර්මසේනාධිපති වශයෙන් වශයෙන් උතුමාකාර වැඩ කොටසක් කරලා තියෙනවා. මොකද උන්වහන්සේ දන්නවා ਸਰවඥාණන්ට ඉස්සලා පින්වම් පානවා. ධර්ම සංගායනා කරන්න ඉස්සලා පින්වම් පානවා. ඒ නිසා උන්වහන්සේට සිද්ධ වුණා ඒ ඉරි ටික ඇඳලා තියන්න. සටහන ඇඳලා තියන්නේ මෙන්න මේ මේ විදිහට වැඩ කරන්න කියලා. ඒ වගේම කීර්ති නාමයක් උපයලා තිබිලා තියෙනවා. අන්න ඒ විදිහට සාරිපුත්‍ර සංස්කෘතිය ගොඩ ගහපු ධනෝ සම්භාරයක් තමයි මේ දසුත්තර සූත්‍රයේ තියෙන්නේ. ඒකේ ප්‍රශ්න 10ක් එකේ වයෙන් අහනවා. ඊට පස්සේ ආයෙ ඒ ප්‍රශ්න 10 දෙකේ ගුණ වලින් අහනවා. තුනේ ගුණ වලින් අහනවා. හතරේ ගුණ වලින් අහනවා. පහේ ගුණ වලින් අහනවා. ওই විදිහට ප්‍රශ්න 10ක් 10 සැරයක් අහනවා. එකේව 10යි, දෙකේව 10යි, අන්තිමට 10ඒව 10න් ඉවර වෙනවා. ඉතින් ඒක ගත්තට පස්සේ පේනවා මේ මේ රාමුව තියෙනවනම් මේ රාමුව අඩුපාඩු සම්පූර්ණ කරගන්නත් පුළුවන්. මේක තුළ සයහෙන ධර්මයේ පිළිබඳව සාකල්‍ය අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඔය නිසනවනේදී අපි මේක දිගටම දේශනා කරන්න පටන් අරගෙන දැන් මේ සූත්‍රයේම මම හිතන්නේ වැඩමුළු 30ක් විතර කරලා තියෙනවා. ඒ අනුව අපි 1 2 3 4 5 කියන පළවෙනි ප්‍රශ්න පන්ති ටික අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි අද මේ ඕක්ලන්ඩ් වැඩමුළුවට සම්බන්ධ කරගන්න යෙදුනේ 6 වෙනි පොතේ කතමේ ච ධම්මා හාන භාග්‍යා කියලා භාවනා කරන කෙනෙක් දැනගත යුතු තමන් පරිහානියට ලක් කරන කරුණු හයක් තියෙනවා. අන්නේ පරිහානිකර ධර්ම ටික දන්නේ නැත්නම් ඒක හරියට ඇහිදල් කූඩේකට වතුර පුරවනවා වගේ කොච්චර වතුර පිටවත් පල්ලේ හිලක් තියෙනවනම් ඒ හිලෙන් වතුර බහලා යනවා. ඒ නිසා අපි ඒකට පොරොප්පයක් ගහගෙන ඉන්න ඕනේ. නැත්නම් දැනගන්න ඕනේ කොහෙද මේ පල්ලේ තියෙන හිල කියලා. අන්න ඒවට පරිහානිකර ධර්ම නැත්නම් හාන භාගීය ධර්ම කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී සරුවචනාංශයේ දේශනා කරපු නැත්නම් වෙන තැනකදී දේශනා කරපු එක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ හිස්තන පුරවන්න දාලා තිනවා කතමේ ච ධම්ම අහාන භාගය. ඉතින් ඒක අහන්නත් එහෙම නැත්නම් ඒ ප්‍රශ්නේ අහන්නත් සුදුස්ස මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මේ පරිසරයට සහ ඒදී ඇති වගුවට ගැලපෙන විදියට උත්තර දෙන්න සුදුස්සා මහා සාරිපුත්‍ර සාංශේ. ඒක සරුවචනාංශේ වැඩ ඉන්න කාලෙක වෙච්ච කටයුත්තක් නිසා ਸਰවඥාසික අනුමත වෙච්ච එකක් නිසා අපිට ඒක වාද විවාද වලින් තොරව පිළිගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේක ශ්‍රීමුක දේශනාවක් ਸਰවඥාසික දේශනාවක් විදිහටම බාර ගන්නවා. ඇත්තට මේක සාරිපුත්තු සාරවත්යන් වහන්සේ වෙන තැන්වලදී දේශනා කරපු එකක් තමයි මෙතන මේ හයේ හාන භාගීය ධර්ම ඉදිරිපත් කරන්නේ. බැලුව බැලමට සූත්‍රය නැත්නම් මේ කොටස පරිහානිකර ධර්ම ගැන තමයි උගන්වන්නේ. නමුත් අපි ඒක දැනගන්න පුළුවන් නොදැන හිටියොත් පරිහානි කරයි මේක. දැනගෙන හිටියොත් අපි මේ මහන්සිය මහන්සිය මෙච්චර වැඩ කරාට ඇයි මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ? කොතනද මේ මේ මෝදු වීම, රූරායම, හිල්වීම තියෙන්නේ කියලා අපිට අල්ලගන්න පුළුවන්. ඒක මේ පශ්චාත්තාප වෙන්න කරන වැඩක් නෙවෙයි. අඩුපාඩු පෙන්ලා දෙන්න කරන වැඩක් නෙවෙයි. නමුත් හැම එකක්ම කියනකොට තේරෙයි අපි මේ හැම එකෙම යම් ප්‍රමාණයකට ගිහිලා තියෙන නිසා අපි ළඟ තියෙන අත්දැකීමක් අපිට මේ සම්පූර්ණ අඟහරු ලෝකෙන් ගෙනාවු ධර්මයක් උගන්වන්න හදනව නෙවෙයි. ඒක නිසා අපිට හිතන්න පුළුවන් මේ මේ ධර්මවල ඔය අපිට විද්‍යාව ගන්නවා සීමාකාරී සාධකයේ කියලා. මොක මොකෙන්ද සීමා වෙලා තියෙන්නේ? ඒ සීමාකාරී සාධකේ පිළියම් කරන්නේ නැතුව භාජනට අතුරු කුරලා වැඩක් නැහැ. අන්න ඒ වගේ මේ හයෙන් මයි ළඟ තියෙන මේ හයම තියෙනවා. එක එක මට්ටම් වලට පිළිලා තියෙනවා. එනත එක එක මට්ටමට පරිපූර්ණත්වයට උදව් කරනවා. මොකද්ද අඩුව කියලා. අන්න එහෙම ආහන භාගයේ ධර්ම පිළිබඳව මූලික මතක් කිරීමක් කරාට පස්සේ ඒ ಉದ್ದೇಶයේ වශයෙන් දුන්නා පස්සේ නිද්දේශ වතෙන් ඒ හය නම් කරලා කියනවා සාරිපුත්තු ස්වාමීන් පළවෙනිම කියලා කියන්නේ ඉද බික්ක වේ බික්කු සත්තරි අගාරවා හෝති අපපතිසා. ඒ භික්ෂුවක් ඉන්නවා තමන්ගේ සාරුවච්චන් වහන්සේ නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව ගරු කරන්නේ එහෙම නැත්නම් පිහිටලා වැඩ කරන්නේ. ඉතින් අපිට හිතෙනවා ඉතින් එහෙම එකක් අපි ළඟ නැහැනේ. සර්වඥාන්සේ පිළිබඳ අගාරවයක් හෝ අපතිශ ගතියක් නැහැ. ඇත්තට ආරම්භක වශයෙන් අපි ළඟ නැති වුණාට භාවනා ජීවිතයේදී සර්වචන් වහන්සේගේ ශ්‍රද්ධාව නැත්නම් බුදුහාමුදුරේ තියෙන ශ්‍රද්ධාව හරියටම හෙට්ටු වෙන වෙලාවක් එනවා. හරියටම කියලා වාංගු වෙන වෙලාවක් එනවා. ඒක බොහොම තීරණාත්මක අවස්ථාවක්. අන්නේ තීර්ණාත්මක ආස්ථාවේ මේ සර්වචනාංශයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව අපි ණයට ගන්න වෙනවා. අරගෙන ඒකට වාංගු වෙලා ඒකේ ඇත්ත නැත්නම් ඒකේ තියෙන සාධනීය ගතිය, ඒකේ තියෙන ප්‍රායෝගික ගතිය දැක්කට පස්සේ සෝවාන් වෙනකොට වෙන්නේ නොසැලෙන ශ්‍රද්ධාවක් වඩටපත් වෙනවා. සෝවාන් වෙනකන් අපි දැනගත්තත් නැතත් අපි ළඟ තියෙන්නේ වැනෙන ශ්‍රද්ධාවක්. එහෙම නැත්නම් මේකට සාමාන්‍ය කියනවා ඉතින් තරහ වෙනවා කියනකොට ගිහි සද්ධාව කියලා ඔකට කියන්නේ. ගියන්ගේ සද්ධාව තම්බීයකට ගණන් ගන්න බෑ. මේ මෙතන කියනවා එහා පැත්තට යනකොට නැහැ. ඉතින් අපිට වැඩ කරන්න වෙලක් තියෙන ගියොත් එක්ක. නමුත් ගෙදර ගියාට පස්සේ පවුල හම්බුනාට පස්සේ වෙන එකක් පන්සලට ආවම පස්සේ වෙන එකක්. ඉතින් පහදිලි දෙකක් තියෙනවා. ඒක හොඳට පේනවා බලන් ඉන්නකොට ඒවට අපි කියනවා ගිහි සද්ධාව කියලා තරහ වෙන්න එපා. ඉතින් මොනව කරන්නද? බුරු නෙවෙයි. මහත් අවුරුදු 36 ගියෙක් වශයෙන් ඉඳලා තියෙනවා. ඒ නිසා මම දන්නවා. ගියාට පස්සේ තමයි ලොකු සංස කිව්වේ නම ඔය ගියොත් එක වැඩ කරනවට වැඩිය විශ්වාස කරන්න එපා ඔයගොල්ලෝ. විශ්වාස කෙරුවොත් මේ මහානකමත් හිටින්නේ නැහැ. මොකද දෙනව පුදුමාකාර පොරොන්දු දෙනවා. පුදුමා ඇත්තටම තමයි. ඔය නිසනට ආවොහම ඇතුලේ ඉන්නකොට බොක්කෙම තමයි කතා කරන්නේ. ගේට්ටුවෙන් එළියට ගියාට පස්සේ අනේ සත්ත පහක විශ්වාස කරන පිස්සන් කුඩට ගියා. එළියට ගිය ගමන් අන්න ඒ වගේ බුදුජානක වහන්සේගේ තියෙන සද්ධාව ගත්තාම අපි ළඟ තියෙන මහ බොහොම චපල සද්ධාවක්. ඒකට කියනවා පසාද සද්ධා කියලා. එහෙම නැත්නම් කියනවා අමූලික සද්ධාව කියලා. ඒ කියන්නේ බුදුහාමරගේ ලස්සන රූපේ දකින්න අපිට හරි ආශාවක් ඇති වෙනවා. ඒ වගේම එතන ඉඳගෙන ඉන්න. එතන නම් තියා පැත්ත හැරිච්ච ගමන් ඒක නෑ. අර බුදු පිළිම ළඟ තියෙනකොට විතරයි. ඉතින් අරාබිකරේට ගිය ගමන් කියනවා අනේ අපිට සද්ධාව ඇති කරගන්න බුදු පිළිමයක්වත් නැහැ කියලා. මොකද සද්ධාව තියෙන්නේ බුදු පිළිමෙට. ඉන් එහාට ගිය එකක් නැහැ. එතකොට අමූලික සද්ධාව එහාට ගියාම එහෙම නැත්නම් ඒ සද්ධාව වඩා ක්‍රියාකාරී සද්ධාාවක් බවට එහෙම නැත්නම් අපි කියනවා කුසල ඡන්දයක් බවට පත් වුණාට පස්සේ අර බුදුහාමුදුරෝ කියපු ටික කරලා බලලා ඒකෙන් එන යම් ප්‍රමාණයක් උරගාපු සද්ධාාවක් කියනවා. ඒකට කියනවා ඕකප්පන සද්ධාව කියලා. ගොඩ ඉඳ බිම ඉඳලා වතුරට බලන සද්ධාව නෙවෙයි. දැන් වතුරට බහැලා. ඉස්සෙල්ලා වලලු කරක් බහිනවා. ඊට පස්සේ ධනයක් බහිනවා. ඊට පස්සේ ඉඟටිය දක්වා බහිනවා. ඊට පස්සේ තනවත්තක් බහිනවා. ඊට පස්සේ උරහිස දක්වා බහිනවා. ඊට පස්සේ ඔළුව යට වෙනකම බහිනවා. ඉතින් ඔය සද්ධාව වැඩි වෙගෙන වැඩි වෙන යනකොට ජීවිත පරිත්‍යාගයේ ටික ටික ටික ටික වැඩි වෙනවා. ඉතින් අපිට කාට හරි ඔය උරේසින් එහාට වගේ සද්ධාව වැඩනකොට ඉති උස්ම ගන්න බැරි ප්‍රශ්න নানা ආකාර ප්‍රශ්න එනවා. ඒ නිසා ඕකප්පන සද්ධාවේදී මහ පුදුම විදිහට Tamanට මේ ගමනට සැක පහල කරනවා. එහෙම නැත්නම් අරමුණේ හිත තියාගෙන ඉන්න බැරි වෙනවා. සමහර ලාවට මේ ඉදිරියට යනද පස්සට යනද කියලා හොයාගන්න බැරි වෙනවා. සමහරට මේ සමතද විපස්සනාද කියලා හොයාගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ වෙලාවල් වල සැකය ඉදිරිපත් වෙනවා විමර්ශන බුද්ධියේ වශයෙන්. සැකය වංචා කරනවා විමසුන් නොවන වශයෙන්. එතකොට මේ යෝගාවචරයේ වැඩි භාවනා කරන වෙනකොට විමස විමස ඉන්නවා. එයා හිතන එක ඥානය කියලා. නමුත් මේ සැකයක් නීවරණයක් වැඩ කරන්න කියලා දන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම හරි අමාරුයි විසඳන්න. ඒක භාවනා කරනකොට අද නම් ටිකක් සැර වැඩි වෙන්න පුළුවන්. නමුත් කියන්න තියෙන්නේ අපි යම් වෙලාවක භාවනා කරගෙන යනකොට අපි හිතමු හිත අපි බලාපොරොත්තු වෙන අරමුණේ හිටියයි කියලා. අපි හිතමු කයේ හිත හිටියා නැත්නම් ආනාපාන හිත හිටියා නැත්නම් වම දකුණේ හිත දිගටම හිටියයි කියලා. ඉතලා ඒක ඇතුළට ගියාට පස්සේ නැත්නම් අරමුණට මූණට මූණ දාලා තියාගෙන ඉන්න දක්ෂකම ඇති වුණාට පස්සේ ওই අරමුණ එක දිගට පවත්නකොට අරමුණේ විපරිණාමයක් පටන් ගන්නවා. ඊට ඉස්සලත් වෙනව නමුත් ඒක පේන්නේ නැහැ යෝගාවචරයට. මොකද අරමුණු පන්න පන්නනේ ඉන්නේ. මත එක අරමුණටම හිත දාගෙන අරමුණත් එක්කම ඉඳ ගියාම ওই ක්‍රමයෙන් ওই අරමුණ සම්මත වචනෙන් කියන ගොරෝසුර තිබ්බ අරමුණ සිවුම් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ අතිසූක්ෂම තත්ත්වයට යනවා. බොහොම අමාරුවෙන් තමයි අරමුණ ඇත්තට මතු කරගන්නේ. මතු කර ගන්නකොට අරමුණක් ලැබීම ලොකු ජයග්‍රහණයක් සතිය වර්ධනයක් සමාධිය වර්ධනයක් භාවනායේ දියුණුවක් කියලා අපි සලකනවා. නමුත් අරමුණ දිහා බලන ඉඳ ගියාට පස්සේ ඒ යෝගාවචරය දැනගත්තත් නොදැනගත්තත් මනාප වුණත් අමනාප වුණත් අර හිත බඳ ගන්න ගත්ත මේ ආරම්භනේ මේ ආලම්බණය මේ අරමුණ ටික ටික ටික ටික ගිවෙන්න පටන් ගන්නවා. ගිවෙන්න පටන් ගන්නකොට යෝගාවචරය දැන් හිතා ගන්න බෑ. මේ අරමුණ නැවත නොපෙනී යාම සතියේ බාධාවත්ද නැත්නම් සතිය වර්ධනයක්ද? මේ මෙතෙක්කල් අමාරුවෙන් ඉස්සරහින් තියාගත්ත මේ අරමුණ ක්‍රමයෙන් නොපෙනී යාම සමාධියට බාධාවත්ද? සමාධිය වර්ධනයක්ද කියලා හිතා ගන්න බෑ. මොකද යෝගාවචරයාගේ හිතේ බොහෝ විට තියෙන මේ ඉදිරියෙන් තියාගත් අරමුණ නিত্য වූ සුඛ වූ සුභ වූ ආත්ම වූ දෙයක් විදිහට අල්ලනවා. අන්නේ වැරදි අදහසෙන් අල්ලපු කෙනාට මේ නিত্যයි කියලා හිතාගෙන අරමුණ වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට රූපාන්තරණයට ලක් වෙනකොට හරි වික්ෂිප්තකමක් ඇති වෙනවා. ඒ වගේම සුඛයක් විදිහට හිතාගත් අරමුණේම පවතින හිත හිත පිටපයින්කොට අරමුණ තමන්ගෙන් කරාරිනකොට අර සුභයක් විදිහට හිතාගත් අරමුණ මගහරිනකොට වැදුරටත් නොකිය පයින්නකොට නැත්නම් හිමීට නොදෙනී යනකොට නැත්නම් අරමුණ ආත්මයක් විදිහට අල්ලාගත්ත යෝගාවචරයට ඒ අරමුණම ඒ බලාපොරොත්තු සුන් කරනකොට යෝගාවචරයට එල්ලෙන්න අතක් නැති වෙනවා. අන්න එහෙම වෙන වෙලාවේදී ඒ අරමුණ සියුම් වෙන වෙලාවේදී මේ කමඨහන සුද්ධ වෙනකම් මේ බුදුහාමුදුරුව අපිට මේ අරමුණක් ගෙනත් දුන්නේ ඕක gedara ගිහිල්ලා සුරේක දාගෙන බෙල්ලෙල්ල ගන්නවක්වත් රංක පෙට්ටික දාලා ලොක් කරන්නවත් නෙවෙයි. මිඹ අල්ලපු අරමුණ වෙනස් වෙනවා කියලා පෙන්නන්නේ. නමුත් කිසිම කෙනෙක් භාවනාවට බහින්නේ නැහැ. එහෙම හැඟීමකින්. ඒක නිසා මේ අමාරුවෙන් අල්ලගත්ත අරමුණ අතට බොහොම අමාරුවෙන් අයිස් කැටයක් දුන්නාට පස්සේ අතේ තියාිනකොට ඒකට ඒක දීවිවි දීවි යනවා වගේ යන්න පටන් ගත්තාම ඒ යෝගාවචරයට තියෙන නොසැලෙන සද්ධාවක් තියෙනවා නම් ඕක තමයි දරුවා බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය තමයි පෙන්වන්න හදන්නේ ඕක ගැන නොසැලී බලන ඉන්න කියනකොට අර මූලික සද්ධාවෙන් අමූලික සද්ධාවෙන් කරන්න බෑ අර කියන පසාද සද්ධාවෙන් කරන්න බෑ දැන් මෙයාට තියෙන්න ඕනේ ඊට වැඩිය එහා ගිය ඔය කියන ඕකප්පන සද්ධාව අන්නේ ඕකප්පන සද්ධාව එනකොට ගණ්ඩ නම් අර මෙතෙක්කල් තිබුණ විපල්ලාස හතරක් තියෙනවනේ අල්ලපු දෙයක් නිට්ටයයි සුඛයි සුබයි ආත්මයි කියන එක හෙල්ලුම් කන්න යනවා මේ හෙල්ලුම් කෑම පෞරුෂත්වයේ දිය කරනවා. මේ හෙල්ලුම් කෑම රුචි අරුචිකම් පාවා දීමක් වෙනවා. මතිමතාන්තරවල පාවා දීමක් වෙනවා. එහෙම පාවා දීමක් නොකර බුදු ගුණයක් ඇතුළට ගන්න ඉඩක් නැහැ අපේ හිතේ. නිතරම තණ්හාවට, මාන්නයට, දික්කියට, ලාභයට, සත්කාරයට, සම්මාන සිලෝකට පිරිච්ච මේ ජීවිතය ගණ්ඩලේසි ගන්නෙම නিত্য සුඛ සුභ ආත්ම තමයි. නමුත් අර භාවනා කරනකොට මේ එහෙව් ගත්තේ ඉසලා කාමෙනේ. දැන් ගන්නේ කාමේ නෙවෙයි. කාමයේ දුරුවන් කරන ගත්ත රූපේ ඒකත් අර කාමය වගේම මම කියා ගන්න හදනවා මගේ කියා ගන්න හදනවා මගේ ආත්මය කර ගන්න හදනවා නැත්නම් නිට්යයි සුඛයි සෝබයි ආත්මයි කියන හදනවා ඉතින් එහෙම බලාන හිටියට මේ අරමුණ ගෙවෙන්න පටන් ගන්නවා වෙනස් වෙන්න පටන් ගන්නවා අන්නේ වෙනස් වෙන වෙලාවේදී කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කිව්වොත් ගොරෝසු අරමුණ මූණට මූණ දාලා තියාගෙන ඉන්නවට වැඩිය ලොකු සතියක් ඕනේ ගෙවෙන අරමුණ මූණට බාලා තියාගෙන ඉන්න. ඒ නිසා වැඩි සතියකින් දැන් ඕක දිහා බලන්න. ඊට පස්සේ අරමුණ අතිසූක්ෂම වෙනවා. ඒකට හුඟක් විශාල සතියක් ඕනේ. ඒ නිසා සතිය වැඩෙන්න නම් ඔය අරමුණේ විපරිණාම වුණාට අත්නාරින. ඒක සියුම් වුණත් අතිසූක්ෂම වුණත් අවශ්‍ය සතියක් ඕනේ කියලා ඔය අභියෝගයට මුණ දුන්නාම මේ ලෝකේ කවුරුවක්වත් පළවෙනි විභාගේ පාස් වෙන්නේ නැහැ. ඔක්කොමලා පේන. නමුත් දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ කමඨාන් සුද්ධ කරනකොට හරියට කාරණාවට අත තිබ්බොත් තේරෙන පටන් ගන්නවා අරමුණ ගෙවි ගෙවි යනවායි කිය. ගෙවිලා යනකොට නිකන් යන්නේ නැහැ. ඒක নানা ආකාර වර්ණ රටා වෙන්නන්න පටන් ගන්නවා. নানা ආකාර නාද රටා වෙන්නන්න පටන් ගන්නවා. নানা ආකාර සද්දස්සන්ට පටන් ගන්නවා. নানা ආකාර ගඳ සුවඳ පෙන්වනවා. নানা ආකාර කය විකාර කරනවා. নানা ආකාර මනසේ විකාර වගේක් කරනවා. අර අල්ලගෙන ඉන්න එක අල්ලාගෙන ඉන්නේ ඒකට ඇත්තම තණ්හාව ගෙවෙනකොට. ඉතින් ඒ වෙලාවේදී මේ යෝගාවචරයාට තියෙන එකම පිළිසරණ බුදුහාමුදුර බොරු කියලා නෑ. බුදුහාමුදුර අපිට මේ මොකද්ද වෙනසක් තමයි මේ පෙන්ලා දෙන්නේ කියලා අර බුදුහාමුදුර කියලා ශද්ධාවෙන් එහෙම නැත්නම් ප්‍රමාණ කරන්න බැරි ශද්ධාවක් තියෙනවනම් ගුරුරට ඒකට වංගු කරලා කීත හැකි. එimhe ගෙවෙද්දී හිතන්න සම්පූර්ණයෙන්ම ගෙවිච්ච වෙලාවක් එනවා මොකද කරන්න කියලා. අන්න එහෙම වෙච්චක් ආවට පස්සේ දැන් මේ අරමුණක් නැහැ කිය කියා ඉඳලා අරමුණක් අල්ලගෙන ඒ අරමුණේ භාවනා කරන යෝගාචර දැන් අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවුනට පස්සේ දැන් ඉදිරියට භාවනා ගෙනියනකොට බුදුසජාණන්සේ සඳහන් කරනවා සූත්‍රයක ආනන්ද ආනන්ද සාංශර කියන ආනන්ද මෙතනදී භාවනාව පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා ಜಾති දෙකක් දැනගෙන තියෙන්න ඕනේ. නැත්තම් ගොඩ එන්න බෑ කියලා. ඒකට හේතුව ආනන්ද හඳුරෝ ඊට පොඩ්ඩකට ඉස්සලා භික්ෂුණී ආරාමයට ගිහිල්ලා සැප දුක් අහනවා. අහපුවාම ඒ කට්ටිය කියනවා කරදරයක් නැතුව සාන්ත අපි මහානකමත් කරනවා. ඊට පස්සේ අහනවා සතිපට්ඨානත් වඩනවාද කියලා. ඔව් අපි භාවනාත් කරනවා. ඒක ඉතින් ආනන්ද සාංශේ සතුටු පණිවිඩය ਸਰවචනාංශයට ගෙනලා වාර්තා කරනවා. වාර්තා කරන ਸਰවචනාංශය අහනවා. ආනන්ද ඒ භික්ෂුණීන්ට පණිදාය භාවනා පණිදාය භාවනා කියන දේ කියලා දුන්නාද කියලා. ආනන්ද සාංශය දන්නේ නැහැ. ඒකට කියන අවසරයි ස්වාමීන් මට කියලා දෙන්න තියම් මම දන්නේ මට අනුකම්පා කරලා පණිදාය භාවනා අපණිදාය භාවනා කියන එක කියලා දෙන්නේ කියලා. ඒතර බුදුරජාණන් සඳහන් කරනවා සතිපට්ඨානේ වඩනකොට ආනන්ද එක තැනකදී හිත මේ අරමුණක් නැතුව භාවනා කරන්න හදන වෙලාවේදී පුදුමාකාර විදිහට විසිරියක්. හරියට මීවසි පොදියකට දුම් ගැහුවා වගේ. බුස් කාලා විසිරලා යනවා. තව වෙලාවකට අරමුණක් නැතුණාට කමන්නේ මට ඉන්න පුළුවන් කියලා තේරෙනවා. ආන්න වගේ බෙදෙන බෙදිලා මෙතන භාවනා අභියෝගයක් එනකොට ඒක නා දන්නේ නැත්නම් අපනිදාය භාවනා කියන්නේ එල්ලයක් හොයන්න බැරි තැනක කරන භාවනාව. පනිදාය භාවනා කරනවා කියලා කියන්නේ එල්ලේ දන්නවා. මෙතෙන්දයි හිත තියන්න ඕන කියලා. ආහන් එතෙන්දී අපනිදාය භාවනා කියලා කියන කියන්නේ අපි නිකන් කරකොලත් ඇරියා වගේ. හරියට කැලියක ගිහිල්ලා දිශා මාරුණා වගේ. එහෙම නැත්නම් මහමෝද මැදට ගිහිල්ලා උතුරු දකුණ මාරුණා වගේ. නැත්නම් කාන්තාරයකට ගිහිල්ලා බැලුව බැලුව ඇත බය උපදිනවා වගේ. ආන්නේ වගේ වෙනකොට නැවත මෙන්න මේ පැත්තෙන් මං ආවේ මේ පැත්තට ගම මේ පැත්තට පාර කොලා වෙන තැන කියලා දැනීමක් ඇති කරගන්නවා කියන එකට අහල පහල කවුරක්වත් නැහැ. අන්න ඒ වගේ වෙලාවක් එනකොට තමන් වඩන ලද පුරුදු කරන ලද භාවිත කරන ලද අරමුණක් තියෙනවා නම් අන්නේ අරමුණට හිත දාගෙන හිටියොත් නැවත හිත කලකොල වෙන්නේ නැතුව සැක උපදවන්නේ නැතුව අන්ද අන්දමන්ද වෙන්නේ නැතුව ඉන්නකොට හිතට වැටෙනවා. අන්න ඒ වෙලාවට එහෙම දෙයක් එනවයි කියලා හිතාගෙන නිටතරම Taman දැනගෙන ඉන්න ඕනේ මරණ මොහොතේදීත් ඕකේනවා. ලෙඩ වෙනකොටත් ඕකේනවා. වයසට ගියාමත් ඕකේනවා. ඔය ඩිමෙන්ෂියා නම් මනම් කියලා එක එක ලෙඩ රෝග තියෙන ඒ වෙලාවේදී මොකක්වත් නැහැ කුණ්‍යක් ගහ ගන්න තැනක්. ඔය නිකන් වැවක් උඩ සල්වීනියා පා වෙනවා වගේ ඔහේ යන හුලං යන අතේ යනවා. අන්නේ වෙලාවේ මේ නැංගුරමක් වශයෙන් භාවනා ක්‍රමයක් නැත්නම් ඒ යෝගාවචරයට ඉතින් භාවනා කළ පිසියදුනයි කියලා කතාවක් තියෙනවා. භාවනා කරන්න ගියාම කොහේ යනවද දන්නේ. එතකොට අන්නේ භාවනා ක්‍රමයේ කියනකොට අටුවාචාන් වහන්සේලා කියනවා බුදුගුණ භාවනාව හරි ඒක උඩ දැනගෙන තියාගන්න. සංඝ ගුණ භාවනාව හරි ධර්ම ගුණ භාවනාව හරි මොකක් හරි තියාගන්නේ කියලා. නමුත් අපි මේ බ්‍රිස්බේන් වලදී කරා චප්පානක සූත්‍රය කියලා. ඒක කියන තමන්ගේ කය, තමන් ඉන්න ඉරියව්ව තමන්ගේ ආරක්ෂක ස්ථාන වශයෙන් තියාගන්නේ කියලා. කොතන මොනවා වුණත් හිත කොච්චර අවුල් වියවුල් වුණත් සැකයක් ආවත් තමයි මේ ඉඳගෙන ඉන්නේ. පිටකන නෙවෙයි කියන එක උරගා බැලිය හැකි මේ සත්‍යයට හිත දාන දන්නවනම් ඒ කෙනාට කලබල වෙච්චින හිතක් නැතුව නිස්සද්ද හිතක් ඇති කරන ඊගාවට යන්න ඕනක හිතා ගන්න පුළුවන්. එතෙන් මේ කායගත සතිය හෝ බුද්ධහනුස්සතිය වඩලා තියෙන කෙනෙකුට හීනෙකින් බය වුණත් හීනකින් අංජ මවුලු අවුල් වුණත් එයාගේ හිතේ ස්වභාවයෙන් බුද්ධහනුස්සතියට යනවා. බුද්ධාංශය ගියාට පස්සේ අර තියෙන සැකගතිය නැති වෙලා නොබෝ වෙලාවකින් බොර වතුර වීදුරක් කබඩයක් උඩ තිබ්බාම <clears throat> කලවම් කරලා ඒක කොහොමද තැම්පත් වෙන්නේ? අන්නේ තැම්පත් වෙනවා වගේ මඩ රොඩල තැම්පත් වෙලා පිරිසුදු භාවයකට එනවා. අන්න ඒ වෙලාවට බෞද්ධයාට තියෙන භාවනා ක්‍රමයටත් බුද්ධානුස්සති භාවනා කියලා කියනවා. ඒ වගේම අබෞද්ධ වුණත් තමන්ගේ කයට හිත යොදාලා පුරුදු කරපු එකනට ඔය ඔක්කොම පැත්තක තියලා අවුල පැත්තක තියලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවනේ. ආන්න එකට හිත දැම්මොත් ආය භාවනා tempත් වෙනවා. tempත් වුණාට වැඩේ ඉවර නෑ. ආයෙසරයක් යාර තමන් කරපු භාවනාව දිගේ යනකොට අරමුණ ආයමතු වෙනවා. මතුන පස්සේ ඒක දිගේ භාවනාව ආය නැති වෙනවා. නැති වුණාට ආයෙතර අනිශ්චිතතාවයට එනවා. ආය අරමුණ මත වෙනවා. ආය නැති වෙනවා. ඒක නිකන් මගේ මෙහෙවීමක් නැතුව භාවනාවෙන්ම කෙරෙන දෙයක් බාටපත් වෙනවා. අන්නේ වෙලාවට යනකොට ඒ යෝගාවචරයට ඇති වෙන මේ ආධාත්මක ලක්ෂණ පහළ වෙනවා. නිකන් වමන යන්න වාගේ. මත් වෙලා වාගේ. බය වෙලා වගේ කරකොල ඇතියා වගේ අන්නේ වෙලාවේදී ওই යෝගාවචරය සද්ධාවන්තෙක් නම් එයා කාය ජීවිත নিরপেক্ষව බුදුන් කෙරේ පවතින සද්ධාවෙන් එතනදී ඒ අනිශ්චිත භාවය ගොඩ එනවා. කාය ජීවිත ආරක්ෂාව තියෙන කෙනා බය තියෙන කෙනාට බුදුගුණ මෙනේ වෙන්නේත් නැහැ. ඉතින් heart attack කියයි, giddiness කියයි, heart beat එක වැඩි වුණා කියයි, pulse rate එක වැඩි වුණා කියයි, sugar නැග්ගා කියයි. ඉතින් নানা ආකාර ලෙඩ රෝග එනවා. මේකෙදි හරියට Taman ළඟ තියෙනවා නම් කලබල වෙන්න එපා. මෙන්න මේ මෙන්න මේ අරමුණේ හිත තියාගෙන ඉන්න කියලා ඔය කියන තරම් heart attack වලින් මැරෙන්නේ නැහැ. heart attack වෙච්ච ගමන් මැරෙන්නේ කලබල වෙන මිනිහා විතරයි. heart attack වෙච්චාම කියන හොඳට හුස්ම හතරක් පහක් ගන්න කියලා. විවේකීව හුස්ම ගන්නකොට බයට මැරණ එක වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වැදුනත් මැරෙන්නේ බයට. දෙසීතිය කරන්ට් එක අපේ ඇඟට අල්ලන්න බලනවා. නමුත් ඒ වෙලාවේදී කාටද මතක් වෙන්නේ බුද්ධ අනුසතිය. ඉලෙක්ට්‍රික් ෂොක් එකක් කරනකොට පස්සේ බුද්ධ අනුසතියක් කරනවා නම් ඒක 아무තු ලෝකයක්. අපිට ඒ වෙලාවට කාය ජීවිත අරසාව වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ අපි ඉන්නේ එහාට ගිය සද්ධාාවක් ඉල්ලනවා. කාය ජීවිත ආසාවට එහා ගිය සද්ධාාවක් ඉල්ලන හැබැයි මේ ආධුනික යෝගාවචරයෙන් නෙවෙයි ඉල්ලන්නේ. අබෞද්ධයකමුත් නෙවෙයි ඉල්ලන්නේ. භාවනා නොකරපු එකනාගෙන් නෙවෙයි ඉල්ලන්නේ. ඉස්සරහට යනකොට යනකොට තේරෙනවා අපි මේ වාංගුවට ගන්නේ අසීමිත ගුණ ඇති සරුවචනාංශේ නම. ඒක ප්‍රයෝජන නොගෙන නැත්නම් ඒකට වාංගු නොවි ඔය කඩේම පණින්නත් බෑ. ඒ නිසා බුදුහාමරගේ රැස් විහිදෙන්න පටන් ගන්නවා භාවනා කරනකොට රැස් විහිදෙන්නේ අසීරු අවස්ථාවට එනවා. අපහසුවටපත් වෙන එකට. මොකද භාවනා ඒකාන්තෙම කෙනෙක් අපහසුවටපත් කරනවා. භාවනා නොකරන මනුස්සයා ජීවත් වෙන 100ට 100ක්ම සක්කාය දිට්ඨිය. භාවනා කරන සක්කාය දිට්ඨිය සුන්නද්දුලි වෙලා යනවා. තිබ්බ දනක කපුරු පුච්චපු තනක් වගේ නැති වෙන්න පටන් ගන්නවා. අන්න එතනදී මේ යෝගාවචරයට එහාට යන්න නම් සක්කාය දිට්ඨිය නැති උනට ජීවත් වෙන්න පුළුවන්. මේ මම නැත්තම් මේ ලෝකෙ මේට වැඩිය ලස්සනයි. මම හිතන්නේ මමනේ කෙරුමා කියලා. මමනේ මේ ඔක්කොම කරන්නේ කියලා. නෑ. ඒක නැති ඔයිට වැඩිය ලස්සනයි කියලා තමන් තමන් වෙහිම ඒ සක්කාය දිට්ඨි නැති නිතත්වේ බලන්ද සුජාන්සේ කියනවා මග කල්බදු ක්‍රමයට බුද්ධ බුද්ධහ බුදුහාමුදුරුවෝ කෙරේ තියෙන ශ්‍රද්ධාව ප්‍රයෝජනට ගන්න හරියට පස්සේ ගාස්තු ගෙවන්න කියලා. ඒ ශ්‍රද්ධාව ඔය මල් පූජා කරන ශ්‍රද්ධාව නෙවෙයි. ඒ ශ්‍රද්ධාවේ දාන ශ්‍රද්ධාවක් නෙවෙයි. ඒක එහාට ගිය ශ්‍රද්ධාවක්. ඒක අත්දකින්න වෙන්නේ අත්දකින්න පුළුවන් වෙන්නේ යම් කිසි කෙනෙක් භවනා කරොත් තමයි. භවනා කරනකොට ඉදිරියට එනකොට සහලවන වෙලාවල් එනවා. ආසාත්මක ලක්ෂණ එන වෙලාවල් එනවා. එහෙම නැත්නම් බය හිතෙන එතන මේ Taman ඉන්නේ පෝරකයක් උඩ වගේ ලෑන්ඩ් මයින් එකක් උඩ වගේ කොයි වෙලාවෙ මේක පුපුරක් දන්නේ නැහැ කියන විදිහට එන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ වෙලාවට මේ අපි එක එක මේ විද්‍යාවල් වල පිහිටපතන වෙනුවට බුදුන්ගේ පිහිටපතන්න. බයද තමයි දෙකම කරන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ নানা ප්‍රකාර දේවල් වල පිහිටපතනකොට වෙන්නේ මේ එක විදිහකට මම දන්නවා මේ කියනට හිට නරක කරගනී කියලා. එක විදිහකට බුදුහාමරට නිග්‍රහයක්. අපේ ලොකු සාන්චින්න දවසක මේ නිකන් සාමාන්‍ය සාමාන්‍ය කියනත් බෑ. යාමතුරු හිතාන හිටිය යාමතුරු ලොක් කෙනෙක් කියලා තමයි. යාමතුරුගේ ආදාහනයක් තිබ්බා. මහ විශාලෙට සරසලා හෙලිකොප්ටර් එකකින් ඇවිල්ලා මල් දාලා. ඉතින් ඒ ගියේ කෙනෙක් ඇවිල්ලා ලොකු සංජයගම මාත්‍රපස්ථාන කරනදී අසෝලාගේ මරණේ සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ පුදුමාකාර සැලකිල්ලක්. හාමුදුරු පුදුම ස්තුති ගුණ කතා කරයි කියලා බුදුහාමුදුරු ලොකු සංජය හොඳට උඩ බලන කියනවා. මේ බුදුහාමුදුරු ඉඳදී කාගේ ගුණ කතා කරත් බුදුහාමුදුරන් කරන නිග්‍රහයක් ඒකේ. අසීමිත ಗುಣ කතා කරන්න පුළුවන් බුදුහාමරන්ගේ විතරයි. මේ ලාමක පොඩි පොඩි දේවල් ඇති මිනිස්සුගේ ಗುಣ කතා කරනකොට ඒක බුදුහාමර කරන නිග්‍රහයක් කියලා. මට ඒ වෙලාවේ තේරුණෙත් නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා. ඒ නිසා කලබලයක් ආවට පස්සේ කොරස් කටේවත් අත දාගන්න බැරි වෙලාවක බුදුන් සීපත් වෙනවනම් ඒක ඒ හදිස්සිය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක රහකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක බණකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොයි දේ කරත් මේ මෙතන තමයි සරණ තියෙන්නේ. ධම්මෝ විනානත්ති පිතාච මාතා වගේ බුද්ධෝ විනානත්ති පිතාච මාතා අපිට අම්මෙත් තාත්තෙක් නැහැ. ඉන්නේ බුදුහාමුදුරුව විතරයි. විශේෂයෙන්ම කලබල වෙලාවක් කියලා භාවනා කරන එක්කනට හම්බ වෙන මේ දේ ඇදහිල්ලක් නෙවෙයි. බයට ගන්න දෙයක් නෙවෙයි. අත්දකලමයි. අත් දකින්නම වෙනවා. ඒ වගේම මේ අනිෂ්ඨිර භාවයකට ගෙනියනවා මේ සක්කාය දිට්ඨිය නැති වෙනකොට. ඒ වගේම මාන්නේ නැති වෙනකොට. තෘෂ්ණාව නැති වෙනකොට ඒ නිසා අපි ජීවත් වෙන්නෙම දන්නාමාන දිට්ඨි කියන මේ ත්‍රිමානි. එහෙම නැත්නම් අපි ජීවත් වෙන්නෙම ප්‍රපංචවල. අර ප්‍රපංච නැති වෙනකොට ඒ හිස්තන පුරවන්න බුදුහාම කියනවා බුදුන් කෙරේ ශ්‍රද්ධාව පොඩ්ඩක් පාවිච්චි කරන්න පහ වෙනකොට තමන් ගැන තමන් විශ්වාසය එනවා. ඊට පස්සේ තමයි මේ යෝගාවචරයට මේ රූප ලෝකයේ ඉක්මලා අරූප ලෝකයක් එක්ක වැඩ කරන්න. එහෙම නැත්නම් අරූප ලෝකයක් ඉක්මවලා ඉතින් එහාට යන්න ඕන කරන අර පෙරහුරුව ඕන කරන මේ ගැම්ම එන්නේ අර මුලින් මුලින් මේ වැඩවලදී කොතෙක් දුරට අපි බුදුහාමුදුර කෙනෙක් විශ්වාස කරනවාද කියන එක බලන එක. ඉතින් ඒ නිසා භාවනා කරගෙන කරගෙන ඉදිරියට යනකොට තමන්ගේ හෘදේ වස්තු නැත්නම් පපුව බුදුගයක් වෙනවා. වෙන බුදුගයල් හොයන්න ඕන කමක් නැහැ. මම කියන්නේ මේ ඔක්කොම ඒක නිසා බුදුගයල් අයින් කරන්න කියලා. බුදුජනක කියන්නේ මේ ධාතු චෛති වන්දනාවට වැඩිය ධම්ම චෛති වන්දනාව කරන්න කියලා. ධාතු චේති වන්දන හරි වියදම් අධික වැඩ. හොයන්නත් අමාරුයි. ධම්ම චේති කියලා කියන්නේ සතර සතිපට්ඨානෙ වඩන්න සතර ඊර්ධිපාද වඩන්න පංච ඉන්ද්‍රිය වඩන්න පංච බල වඩන්න එතකොට මේක තමන්ගේ හද මඩලම බුදුගයක් වෙනවා. ඒක පවක් කරනකොට වැරද්දක් කරනකොට හිතෙනවා මවන්නේක්. ඉතින් ජම්ම ගතියට කෙරෙනවා. මවන්නේ කියලා වෙන්නේ නැහැ. ඒ නිසා මම බලන්න ඕන පුළුවන් තරම් ඒ වැරද්ද ගැන කතා කර කර ඉන්නවට වඩා වැරද්ද සමා වෙනවා සමාදම් වෙනවට වඩා අකුසලේ සමාදම් වෙනවට වැඩිය මම කොච්චරක් බුදුහාමුදුරේ ගුණ වෙනුවෙන් ජීවිතය ගත කරපු කෙනෙක්ද මම කොච්චරක් ඒකටම වාංගු වෙලා ඒකත් හරගන්න පුරුදු වෙච්ච කෙනෙක්ද කියලා හිතන්න කවදාද ඒක ඉබේ එන මට්ටමට ගියයි කියලා ඉස්සලා ඉස්සලා ඒක අපි හිතලා ගන්න ඕනේ හිතලා ගන්නෙත් ප්‍රායෝගිකව පස්සේ අන්තිමට ඉබේම හිතට එන්න පටන් ගන්නවා මම බුද්ධ පුත්‍රයෙක් මම බුද්ධ දුහිතෘකාවක් මම හිතුවොත් පව් සිද්ධ වෙනවා. ඒක සමාදම් වෙන්න එපා. මොන දේ වුණත් බුදුහාමුදුර සිහිපත් කරන තැනට ගියා නම් ඒ කිනාට පුළුවන් වෙනවා මෙතෙක් ආසාවෙන් ලැබපු කාම ලෝකේ. මිසින් ආසාවෙන් ලැබපු රූප ලෝකේ. මිසින් ආසාවෙන් ලැබපු අරූප ලෝකේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙද්දී ඒක ප්‍රතිපදාවේ දියුණුවක් වශයෙන් ඒක මේ සතියේ දියුණුවක් වශයෙන් දැක් ගන්න පුළුවන්. යම් හේයකින් ඒ වගේ අඩේට වාංගුවට ගන්න බුද්ධ සද්ධාව නැත්තම් අපි හැම වෙලාවෙම ආය කබලෙලිපට වැටෙනා වගේ කාම ලෝකෙටම වැටෙනවා. රූප ලෝකෙටම වැටෙනවා. අරූප ලෝකෙටම වැටෙනවා. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඕක තමයි ඉන්දියාවේ සිද්ධ වුනේ. උද්ද නේව සංඥා නා සංඥා යතන දක්වාම දිනු කරපු ඇත්ත හිටි ආලාර කාලම උද්දකරාම් පුත්‍ර. නමුත් වාංගුවට ගන්න බුද්ධෝත්පාද කාලයක් තිබුණේ බුදු කෙනෙක් හිටියේ නෑ. ඒක නිසා එයා පැත්තට පයින් බැරිුණා. ඒ ගොල්ල සිද්ධාර්ථ තාපසතුමාටත් කිව්වා මේක තමයි යන්න පුළුවන් අවසාන තැන. අපි මේ සෙනඟ බෙදාගෙන පන්තියක් පවත්වාගෙන ඉමු කියලා. කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා එදා යන්න තරම් මේ බුද්ධාංකුරයන් වහන්සේටත් එහෙම නැත්නම් මහබෝසත් වහන්සේනවා මේක නෙවෙයි කෙලවර කියලා. එනිසා ඒකට මේ බුද්ධ බලය එහෙම නැත්නම් බුද්ධ ශක්තිය නැත්නම් බුද්ධ සද්ධාව ඉදිරියෙන් තියාගන්නවා කියනකොට තේරෙන පටන් ගන්නවා අපි සංසාරේ මෙතෙක් කලොත් බෞද්ධ වෙන්නත් ඇති කටයුතු කරන්නත් ඇති මේ තරමටම බුදුහාමර කෙරේ සද්ධාව නම් අපි අත්දකලා නැහැ අත්දකින්න වෙන්නේ මූණට මූණ දීලාමයි හිතල මතලවක්වත් එහෙම නැත්නම් මේ බයටවක්වත් නැත්නම් ඇදහිල්ලක්වත් නෙමෙයි ඇදහිල මට්ටමට අපි කිව්වේ මුලින් අමූලික සද්ධාවල දැන් එහෙම නෙවෙයි. දැන් ඕකප්පන සද්ධාවක් ඇවිල්ලා ඒක කෙලපැමිනීම තමයි අධිකම සද්ධාව කියලා කියන්නේ. බුදුහාමුදුරු නැති වුණත් තමන්ට තමන් ගැන විශ්වාසයක් එනවා. එතෙන්ට යනකම්ම අපි ඒ බුදුහාමුදුරුගේ සද්ධාව පාවිච්චි කරනවා. ඉතින් දවස පුර බලන්න අපි ගත කරන භාවනා මධ්‍යස්ථානයේ හෝ gedara හෝ පැයක් ඉඳගෙන ඉන්නකොට හෝ පැයක් සක්මන් කරනකොට කොතෙක් දුරට අපි මේ වගේ ප්‍රශ්නයක් ආවොහම තමන් තුලින් බුදුහාමුදුරන්ගේ ඇදහිල්ල වගේ Taman තුලින් උත්තර හොයනවා නැත්නම් පිටින් හොයනවා කියලා. ඉතින් යම් හේකින් කාට හරි ඒ බුදුහාමුදුරන් කෙරේ පවතින ශ්‍රද්ධාව එහෙම නැත්නම් මේ හදිස්සියකදී බුදුහාමුදුර මතක් වෙන ගතිය නැත්තම් බුදුසෙන්ස් කියනවා ධර්මයේ කෙරේ විශ්වාස කරන්න ඒක කියනවා දෙවෙනියට මේ ආහන භාගයේ ධර්මවල ධර්ම විශ්වාස කරන්න මොකද බුදුරජාණන් වහන්සේත් ශාස්ත්‍රුත්වයට තියාගත්තේ ධර්මය. ඒක නිසා පිටින් හොයනව වෙනුවට මෙච්චර කල් ඉවසපු මට ඕකට නැවත නැවත මුණ දීමෙන් අනිවාර්යයෙන්ම උත්තරයක් හොයාගන්න පුළුවන් කියලා අනුපස්සනා කිරීම. ඒකම නැවත නැවත බැලීම. බලන්න නම් අර කියන දේකෝ බුදුහාමුදුර කෙරේ සද්ධාව නැත්නම් ධර්ම කෙරේ සද්ධාව කාට හරි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කෙනාගේ ස්වභාවය තමයි ඉන් එපිට මොකක් හරි අදහන. එක්ක ලාභ සත්කාර සම්මාන සිලෝක අදහන. එහෙම නැත්නම් වස්තු භෝග දෙයයන්ාංශය හරි මොකක් හරි අදහනවා. එහෙම නැත්නම් Taman ළඟ නැති එකක් බාධාවට ගන්න. නමුත් මේ බුද්ධ ගුහාමරගේ ශ්‍රද්ධාව සහ ධර්මයේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඇතුළත කියන ශ්‍රද්ධාව. මයි ළඟ මේ ඔක්කොම තියෙනවා. මට තියෙන එක අවස්ථානුකූල පාවිච්චි කරන්න හැටි කියලා. ඒක නැවත නැවත යොදවලා බලන්න ධර්මයේ තියෙන මේ ආදි කල්යාණ ගතිය මුල හරි ලස්සනයි. මේ ධර්මයේ ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කිරීමේ ක්‍රමේ පවා කිසිම ආගමක් නැති කෙනෙකුට විශ්වාසයක් ඇති වෙන ආදි කල්යාණයක් මේකේ තියෙනවා. ඒ නිසා බණ අහන්න පුළුවන් බුද්ධ ආගමට නොවි. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ ඒක ක්‍රියාවත් කරනකොට ධර්මයට බහැල වැඩ කරනකොට අර තිබ්බ විශ්වාසය හුන්නටම තහවුරු කරනවා. අපි කවදාකවත් දන්නේ නැති සතියක් ඇති කිරීම තමයි ධර්මය කියලා හිතාගත්තොත් නැත්නම් ධර්මයේ තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ඉස්සල්ලාම තියෙන සතර සතිවට්ඨාන කියන එක දන්නවනම් අපි කොයි වෙලාවක හරි නිකන් සතිය නෙවෙයි ප ဋ ාණ මනාවකට පිළිතල නැද්ද සතියක් සහිතව කටයුතු කරනවා නම් ඒකේන අසරණ වෙන්නේ අනාථ වෙන්නේ ඒකේන සසරණයි සනාතයි නමුත් අපි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා බලන්න එහෙම නැත්නම් පන්සලට ගිහිල්ලා බලන්න ධර්මයේ දන්න කොච්චර පිරිස ඉන්නවද කියලා නමුත් මේ ධර්මයේ තියලා තියෙන ප්‍රධානම දේ ඉස්සරහට අපිට ඒක සාකච්ඡා කරන්න මේ අප්‍රමාදයයි මේ සතියයි. ඉතින් මේ සතිය නැතුව නැත්නම් අප්‍රමාදය ගැන කතා නොකර එහෙම නැත්නම් ඒක ක්‍රියාවත් නොකර ඒ මොන ධර්ම ගැන අපි වචන කතා කරත් ඒක ණයට ගත් එකක් විතරයි. අනුන්ගේ හරක් බලන වැඩක් මිසක් ආ. Tamanට බස්කෝ රසය ලැබෙන්නේ නැහැ. අනුන්ගේ හරක් බලනවා අඳේට. පස්කෝ රසේ නෑ පස්කෝ රසේ බලන මිනිහා වගේ තමයි තමන් සතිය පිහිටෙවුවා නැත්නම් මේ සතර සතිපට්ඨානේ වැඩුවා නම් එයාට තේරෙන්න පටන් ගන්නවා ඒක බුදුහාමුදු කෙනෙක් කියන්නේ නැතුව ධර්මයට අහුම්කම් දෙන්නේ නැතුව කවදාකවත් සතිය වඩපන් කියන වචනය ඇතුළතින් ඉන්නේ කාමභෝගයෙන් එන්නේ ලාභෙන් සත්කාරයෙන් සම්මාන සිලෝකෙන් එන්නේ දේශපාලනඥයෙක්ගෙන් එන්නේ ආර්ථික විශේෂඥයෙක්ගෙන් එන්නේ සමාජ විද්‍යාඥයෙක්ගෙන් එන්නේ එන්න බුදු කෙනෙක්ම ඉන්නවා ඒ නිසා පරතෝ ഘോഷය අත්‍යවශ්‍යයි. ඇහුණට පරතෝ ഘോഷය වශයෙන් අපිට මේක වැහුණට අපි හිතවදින්න නැති හැටි බලන්න. මේ සතිය තමයි ප්‍රධාන දේ කියලා අහපු නැති පිටසත් ඇති මේ පිළිසෙයි. අහපු ඇත්ත. නමුත් මේකයි ප්‍රධාන දේ කියලා හිතවදින්න නැති ගතිය. ඒකට කියනවා ස්වභාවික වර්ණය කියලා. අපි ළඟට එනකොට අපි වැඩියෙන්ම අල්ලන්නේ තණ්හා මාන දිට්ටි දෙන දේ ඇර මේ තණ්හාවට මාන්නයට දිටියට පොහොර දාන්න නැති සතිය අහුවෙන්නේ නැහැ. ඇල්ලුවත් හුලං අල්ලන්න ගියා වගේ. වතුර අල්ලන්න ගියා වගේ ඇඟිලි අස්සෙන් චුරු පැනලා යනවා. ඒක නිසා මේ කෙනෙකුට තේරුම් ගන්න එහෙම නැත්නම් හිතවදින්න මේ ධර්මයේ කියන එකෙන් අදහස් කරන්නේ ඔය ත්‍රිපිටකයේ සියල්ලම කටපාඩම් කිරීම 84000කට ගණන් කරලා කෑලි කෑලි කටපාඩම් කරන එකට වඩා මේ කිසිම ධර්මයක් නොදන්න කෙනෙකුට කරන්න පුළුවන් ඕනම වෙලාවක පටන් ගන්න පුළුවන් ඕනම තැනකින් පටන් ගන්න පුළුවන් මේ සතිය කියන එක තේරුම් ගන්න කොච්චර අමාරුද ඒ ධර්මතම කියන ධර්ම ගැඹිරත්වයේ කිය. නැතිකම නෙවෙයි. ඇමරිකාවේ රිසර්ච් කරන මේ මහත්තයෙක් කියනවා මම අවුරුදු 30 ගානකට වැඩිය දිගපතා භාවනා කරනවා. මට පේනවා මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නෙටම උත්තරේ තියෙන මෙතන කියලා. එයා ඒ මදිවට ඒ පරිවේෂණලු ඔප්පු කරලා පෙන්නනවා. හැම ඒ ජාත්‍යන්තරෝ තියෙන සම්මන්ත්‍රණයටත් යනවා. ගිහිල්ලා පුදුම ලස්සනට ඉදිරිපත් කරලා කියනවා මට මේක තේරුම් ගන්න බැරි දේ තමයි මේ සියලු ප්‍රශ්නට උත්තර දෙන මේ සතිය දුන්නට මිනිස්සු බාර ගන්න නැති. මට රිසර්ච් එකක්වත් ඩිසයින් කරන්න බැරිලු මෙච්චර මේ නිකන් දුන්නට ගන්න නැති ඇති. ඒ තරම් මිනිස්සු දුකට කැමති බව. ඒ තරම් මිනිස්සු අවිද්‍යාවට කැමති බව. ඒ තරම් මිනිස්සු තණ්හාමාන දිට්ඨිය වල කැමති බව. ඉතින් අපෝ මහින්සකෝ කියනවා ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. මෙච්චර ලස්සන මේක හෙලි කරලා තියේදී ගන්නෙ නැතිකම ඒක මේ විනෝදාංශයේ පිණිස විනෝද සමයට ගන්න පුළුවන්. අපි හැම කෙනාම හරි කැමති මගේ වගේ නෙමෙයි අපේ කට්ටියගේ විවේකේ හොයන්න, නිදාද හොයන්න, විමුක්තිය හොයන්න ඕන දෙයකට කැප වෙනවා. මේ නික්කන් දෙනදී මෙතනයි තියෙන ගැටේ කියලා කිව්වොත් දැන් බෑ. ඒක මෛත්‍රී බුදුහාමර වෙනකන් ඉන්න ඕන. ඒ නැත්නම් මේ දුවට බබා හම්බ වෙනකන් ඉන්න ඕන. ඊට පස්සේ නම් පුළුවන්. නැත්නම් මහත්තයා රට ගිහිලා එනකන් ඉන්න ඕනේ. ඒකකන් ඒක ප්‍රශ්නයක් නෑ. දින කාරණා බැලුවොත් බල්ල බිමට දාවපත් කන්නේ මේකයි කියන්නේ යම් වෙලාවක ධර්මය කියන එක දන්නවනම් ඕක ටිකක් ඇඟි ගාගනින් රස බලපං කරලා බලපං කරලා බලපු එක්කෙනෙක් මෙතන ඉන්නවා නම් බලන්න කවදා හරි එකට වැරදෙන්න දෙයක් තියෙනවද කියලා. මේ සතිය කියන්නේ මේකයි සතියයි වඩන්න ඕනේ කියලා බැලුවොත් මොකාද ඉන්නේ බලන්න මේ ලෝකේක වළක්වන්න පුළුවන් මොනම බලවේගයකටවත් බෑ. මේ සතිය කියන ධර්මය අබෞද්ධයෙක් වෙලා අපි කියමු අබෞද්ධයෙක් සතිය වඩන්න හදනවා කියලා සියන්නිකයි ලෝක නායක හමුතු කියලා කිව්වොත් උට සතිය වඩන්න දෙන්නේ නැහැ. මම නැති කරනවා කියලා කරන්න බෑ. කහගවත් අධිකාරී ශක්තියක් නැහැ මේකේ. නමුත් මේ වගේ දෙයක් ඒ කියන්නේ සරතෝ භද්‍ර තියල්ල කර දෙන මේ දේ ධර්මයේ කියලා තීරණ අරලා දෙන්න මම ওই සතිපාසල පටන් ගත්තට පස්සේ මට පෙන්ච එකම දේ තමයි තීරණ කළ දෙන්න බැරි එකම ජනතාව තමයි බෞද්ධ ජනතාව. අනිත් ඕන කෙනෙකුට කිව්වොත් බුදුහාමර කියපු දේ මේකයි කියලා මම උත්සාහ කරන්න කැමතියි. බෞද්ධයෙකුට කිව්වොත් කියන එහෙනම් අපිත් දැනගන්න එපා. අපිත් බෞද්ධයෝනේ. අපිට මේ මේ මේ දේවල් කරලා තියෙනවා. කවදාකවත් අපිට කියලා දීලත් නැහැ, කරලත් නැහැ. දැන් ඒක කමන්නේ කරලා බලන්න. බෑ බෑ දැම්ම බෑ. අපේ පොතේ තියෙන විදිහට දසපාරමිතා පිළිලා ත්‍රි හේතුක ප්‍රතිසංසයිතව මෛත්‍රී බුද්ධ ශාසනය ඉපදෙන්න මේ මේ ටික කරලා තියෙනවා. කියලා තමන් වෙහිම ඒකට නොවන පැත්තට කරුණු කියලා දෙන කවුරු කටවුල් කරාද කියලා කොයි කාලේ ලංකාවේ මේ ඉතිහාසෙට මේක ඇතුළු වුණාද කියලා බැලුවොත් හරිම සෝචනීයයි. අපි මුළු ලෝකෙම පාලනය කරපු ජනතාවක්. ශ්‍රී ලාංකිකයා කියලා කියන්නේ මුළු ලෝකෙම පාලනය කරපු ජනතාව. අද තියෙන මුළු බුද්ධ ආගම ඉන්දියාවේ ඉපදුනාට ලංකාවේ තමයි වික්‍රියාවත් කරලා පොත කියලා මුළු ලෝකෙටම දුන්නේ. අද මේ සකල පිරිසිරි ලංකාවේ ධර්මද්වීපේ වෙන වැඩ බලන්න පොඩ්ඩක්. මොකද වෙන්නේ කියලා. කාටද ඒකට විතරක් අමාරු හැටි බලන්න මේ සතිය තමයි මේකේ තියෙන වටිනාම දේ. නැත්නම් අප්‍රමාදයේ තමයි මේකේ වටිනාම දේ කිව්වොත් මට ඉස්සල්ලාම වදාවට ධම්මික හාමුදුරුව කියනකොට ඒත් ඔස්ට්‍රේලියානු හාමුදුරු කෙනෙක් මම පෙර දින විශ්වවිද්‍යාලේ ඉඳද්දී උඹලා වගේ මැට්ටන්ඩ උඹලා වගේ මෝඩ ඉන්න මේක කියලා දීලා වැඩක් නැහැ කියලා මාව නිකන් ගැරන්ටි හැවකට වැඩිය මාව පහත් කළා සැලකුවා. ඊට පස්සේ මම කිව්වා එහෙම ගහන්න එපා ශාන්ත මටත් ෆයිට් එකක් කරන්න මටත් ආයුධ දීලා ඉඳ ගහගන්න මම ආයුධ නෑ අතේ. කිව්වට පස්සේ කිව්වා මම මම කියන්නේ මෙච්චරයි සතියේ තමයි මුළු බුද්ධ ආගම කියලා. කොපිස්තු දෙහෙම වෙන්නේ කොහොමද? මාත් දහම් පාසල් කියලා දෙනවා. මටත් බුද්ධ ආගම ක්‍රෙඩිට් එකක් තියෙනවා. මම මට කවුරු කියලා කියලා නැහැ. උන්නෝක තමයි තොපේ තියෙන මැටි ගතිය මහා ලොකර ධර්මද්වීපේ කියලා කියනවා බුදුහාම කියව පණවින පළවෙනි පණිවිඩයක් දන්නේ නැහැ කිය. ඊට පස්සේ මට ගෙනත් දුන්නා Power of Mindfulness කියන පොත. ඉතින් කියවන්න මගේ දවසවල එච්චරම ලොකු ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒක සිංහල පොත ගෙනත් දුන්නා. ඊළේ ඒ ශාන්ත උත්සාහ ගත්ත අවුරුදු 3ක්. මෙන්න මෙච්චරයි තියෙන වෙන මොකද ඊට පස්සේ මං කවමයි නුසුදුසුකම් දස අකුසල්ම කරලා තියෙනවා පන්සිල් පද පහම කඩලා තියෙනවා කිසිම දවසක මං ගරු කරලත් නැහැ ඉතින් කොහොමද මං කරන්නේ ඊට පස්සේ කෝ ඒ ඔක්කොම සීදි කරලා බලපන් හරියන්නේ නැද්ද කියලා එංග රත් වෙනවා මම මේ ළඟදී ගියා මේ මේ වැලිකඩ හිරගෙදෙට ඊටසේ 100 ගාණක් හිටියා මිනිවරුන් චෝදන ආපු මිනිස්සු මේ භාවනාවට ඇවිල්ලා හරිම පිළිවෙලයි වැඩ පිළිවෙල හොයන්න බෑ මොන විදියෙන්වත් හොඳට සුදු ඇඳලා බොහොම නම්බුකාර විදිහට වැඩ කරනවා ඊට පස්සේ ඒටි ඉස්සලා අතර බාහන පන්ති කරලා තිබිලා තියෙනවා එක එකන මාත් ගියා ගියාට පස්සේ මම කිව්වා මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඔච්චරයි භාවනා කියන්නේ ඇවිදිනකොට ඇවිදින බව දන්නා ඉච්චරයි භාවනා කියන්නේ වැඩිපුර යන්න ඕන නම් ඉඳගෙන ඉන්නකොට අහුවේ මොකක් හරි එකක් ආස්වාස් ප්‍රසවාසය හරි පිම්බීම හැකිලානේ බලන්න ඒක නොලැබුණාට කමන්නේ ඇවිදින වෙලාවේ ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් සතිය ඕක තමයි කියන්නේ සක්මන් කරන්න. ඒකෝට බලන්න දැන් ඉඳගෙන ඉන්නකොට තියෙන මේ කඩਿੱතු ගතිය සක්මනේ නෑනේ. ආ ඒක දන්නවනම් සක්මනේ ඉච්චරයි. ඔයාලට වැඩිපුර ලාභයක් වතියට මේ වම මේ දකුණ කියලා වැටෙයි ඒක අතිරේක ලාභයක් කියලා. ඉතින් පැය දෙකක් සක්මන් කරලා පැයක් පරියන්කය කරලා එකට ධර්ම සාකච්ඡාවක් තියෙනකොට මහ පුදුමාකාර ප්‍රශ්න වගේක් ඇහුවා. අහලා එක මිනිස්සෙක් කියනවා. කියන්නේ මිනිමරුවෙක් අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කොච්චර කිව්වත් සීල නැතුව භාවනා කරන්න පුළුවන් කියලා කිව්වට මං නම් කවදාකවත් විශ්වාස කරේ නැහැ. ඔබ වහන්සේ නම් කතා කරන මං අහලා නැහැ. හුඟක් සංඝයා කියලා නමුත් අද සක්මන් කරලා ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ හරියටම එක දිගට මේ වම දකුණ වම දකුණ වම දකුණ කියලා හතරක් පියවර තියෙනකොට මට තේරෙනවා මේක නම් සතිය. මම මිනිමඩ ඔක්කොන මොකද ප්‍රශ්නේ කියලා. මට පස්වෙනි පියවරක් තියන්න පුළුවන් කියලා විශ්වාසයක් එනකොට නොකිය බෑ ස්වාමීන් වහන්සේ මේක. මම මේ ඔබ වහන්සේට කියන්නේ අපි මේ හිතා හිටියේ මොකද්ද? සක්මනීදි තමයි තේරෙන්නේ ඔය මොනව නැති වුණත් ආරම්භ කරන්න පුළුවන්. ආරම්භ කළා තාවේ දිනු කරන්නත් පුළුවන් කියලා. අනිත් වගේ මේ ධර්මය වටහා නොගන්න තියෙන කරුණු අපි ලක්ෂ වාරයක් වරණක නගා වරණක නගා කෑ ගැහුවට ධර්මයේ කියන එක සතිය කියන එක උප්පත්තියෙන් හම්බ වෙන්නේ උප්පෙන්න සාතික වගේ එකක්. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා සතාධිපතෙය සබ්බේ ධම්මා. උඹලා දැනගත්තත් නොදැනගත්තත් උඹලා ඉන්නේ සතියේ තමයි. ප්‍රශ්නේ තියෙන්නේ උඹලා සතිය අදහන්නේ ඔප්පු කරලා බලන්න වෙලාවක මම සතියේ නෙවෙයි ඉන්නේ කියලා ඔප්පු කරලා පෙන්නන්න බලන්න. ඔප්පු කරන්න දැනන්නේ නැහැ. අතින් නෙවෙයි කියලා ඔප්පු කරන්න හදන කරන්නේ සතිය තියෙනවා. මම සතියේ නෑ කියලා දැනගන්නේ සතියේ. ඉතින් අපි මහා ලොකර තරංග ගහනවනේ මේ සුදු ඇඳගෙන, බත් ඇඳගෙන, රට රටවල් ගිහිලා භාවනා කරන සතිය පිටවන්නේ නෑ. ඒක බර්ත් රයිට් එකක්. ඒක උප්පත්ති ලැබෙ. මේක ගණන් ගන්න නැතිකමයි තියෙන්නේ. ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා කියන්නේ ධර්මය කියලා කියන්නේ ඔක්කොම ඉගෙන ගන්න අපිට වෙලා නැත්තම් සති ධර්මය ගන්නකො. නැත්තම් අප්‍රමාද ධර්මය ගන්න. ඒ සාරිපුත්‍ර සංසේ දසුත්ත සූත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ ලෝකයට උදව් කරන බහූපකාර කරන එකම ධර්මය මොකද්ද කියලා අප්‍රමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ ලෝකයට උදව් කරන එක ධර්මයේ අප්‍රමාදය කියලා මේ සූත්‍රය තමයි ඔප්පු කරලා පෙන්නන්නේ. ඉතින් ඒ ඒක ධර්මයේ කියලා වෙනුවට අපි ධර්මාචාර්ය විභාගේ පාස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බුද්දිස්ට් කල්චර් බෞද්ධ සංස්කෘතිය විභාගේ පාස් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ බණ ඉගෙන ගන්න ඕනේ අපි කියලා අපි මේ හදාගෙන තියෙන මේ ක්‍රමයේ බලනකොට ගසා කෑමක් අර වවාගෙන කෑමක් අර මොකක්වත් නැහැ ඔකේ. මට කියලා දුන්නේ මේ කතෝලික උපදෙච්චි බුද්ධ ධර්මයට ආපු ධම්මික හාමුදුරු. ඒත් මම බාරගත්තේ ගහගෙන. කැමතිුනේ නැහැ මේ අප්‍රමාද ප්‍රධානම දේ ධර්මය කියන්නේ මේකයි කියලා. ධර්මයේ මේකයි කියලා මේ පුංචි කරන්න හදනව නෙවෙයි මම. මෙතනින් පටන් ගත්තට පස්සේ ඔයගොල්ලෝ හිතන්නේ නැති විදිහට ඒ ධර්මයේ Taman හොයාගෙන එනවා. පණිතරමේ ඉඳද්දී ඒ කැනඩේ කැනඩා ඉඳලා ආපු දොස්තරනෝන කෙනෙක් කියනවා ඇත්තට මේ සායඩෝ යටසේ භාවනා කරන්න ලැබීම අපිට ලොකු භාගයක් වුණා. ඒ දොස්තරනෝන කියනවා අනේ ස්වාමීන් වහන්සේ මිනිස්සු හරියට කියනවලු මේ ධර්මයේ හරි හොයන්න අමාරුයි දුෂ්කරයි කියලා. නමුත් මේ භාවනා කරාට පස්සේ ස්වාමීන් වහන්සේ ධර්මයේ එනවනේ මාව හොයාගෙන කියලා කියනවා. ධර්මයේ මා කරා එනවා මට යන්න ඕනේ නැහැ. හැබැයි හරි දැනින් පටන් ගන්න ඕනේ. අනිතෙන් පටන් ගන්න නැතුව ඔය නොකිරෙන වේදකමට කෝඳුරු තෙල් කල 7යි 7යි පටන් ගත්තොත් අපි හැමදාම කියාවි අරක නෑ මේක නෑ කිය. නෝනේ පුළුවන් දැනින් පටන් අරගන්න. අර හිර කාර්යය වගේ පියවර හතරක් තියන්න පුළුවන් කියලා බලන්න. ඒකට බලන පස්වෙනි පියවරට ගෙනියන්න මොකද්ද බලපාන්නේ කියලා. මේ පැවිදිලා උපසම්පදා වෙන්න ඕනේද? අරණ්‍ය වාසී වෙන්න ඕනේද? ඥාන පිරිමකමත් තියෙන්න ඕනේද? ඊට ගෙදර ඇතුළේදී ඉන්න පිටදෝන කෙනා බලපාන්නේ නෑ. ආන්නේ විදිහට මේ ධර්මයේ තියෙන ඇදහිය හැකි ගතිය තේරුම් ගන්න ගියොත් එහෙම තේරෙනවා. ඒ ධර්මයේ පණවන ලද අරින් ලද කෑමේසියක් ආවා. ඉතින් Taman ගිහිල්ලා ඒක බලන් නැත්තම් අස්සෙක් වතුර එක ළඟට ගෙනිච්චාට පස්සේ අස්සේ වතුර බොන්නේ නැත්තම් මොනව කරන්නේ? අස්සයට කියන්නේ අසභාෂාවෙන් බීපන් යකෝ ඉස්සරහට වතුර නැහැ කාන්තාරයක් තියෙන කියලා ඌ ඔළුව හොල්ලයි. ආ මේ වගේ තමයි මේ ධර්මයේ පනවලා තියෙද්දි අපි කොහෙද හොයන්නේ? හොයන්නේ නැත්තම් වෙනම ප්‍රශ්නයක්. මේ හොයනකොට වැරදි තැන හොයනකොට ඉතින් නිකන් අර පුදුම හාස්‍යයක් මතුවෙනවා. මේක මේ ලෝකෙ දිහා බලනකොට ඒක නිසා ලෝකෙ දිහා බලන එකෙන් මම මේ අදහස් කරන්නේ ඒකේ මේ බාහිර වශයෙන් තියෙන විශාල චිත්‍රය. හැබැයි ඇතුලෙන් බලනද Taman දිහා අපි මේ හොයන්න ඕන තැන හොයන්නේ නැතුව මේ අහු මුලෝල අතක ගයි නැහැටි. මම මේ ලෝක ගැන හිතනකොට පහත් කළ සලකනවා කියන එක කියන්න යන්න එපා. ඔය නස්රුඩින් කියන මිනිස්සෙක් හිටියා අරාබිනිසොල්ලාසේ වගේම කතාවක් තියෙන. එමන්ච රාජකීය විකටේක හැබැයි රජුරෝ ගණන් ගන්න එක අපි අන්දරේ වගේ. දවසක් මිනිස්සු ඇඳකොරේ මේ ලයිට් කණුවක් යට හොයනවලු හොයනවලු හොයනවලු හොයනවලු. ඉතින් ළඟ යන මිනිස්සු කවලු මුල්ලා මොනවද හොයන්නේ කියලා. අනේ බලපංගේ අතුරු නැතුණානේ කියලා. අයියෝ රෑ වෙන්න ඉස්සලා අපි හොයමු කියලා. මේ ඒ මනසත් එකතු වෙනවා. යන යන මිනිස්සු එකතු වෙලා හොයනවල හොරන තනකොළ ගහක් ගන්න ඉතින් නැතිලු. ඉතින් අහන මනුස්සයවල මොන වගේ එකද? ඉතින් පාට කියනවලු. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා ඒක මිනිස්සු කියවලු කොහෙද නැතුනේ? නැතුනේ නම් කාමරේදී කිව්වලු. ඊට පස්සේ මනුස්සයවල ඉතින් මුල්ලා මේ මේ නැතුනේ කාම මෙහෙම මේ ලයිට් තියෙන්නේ මෙතනනේ කිව්වලු. කාමරේ ලයිට් නැහැ කිව්වලු. අපිත් හොයන්නේ මේ දිලිසෙන තැන් වල තමයි බුද්ධ ආගම හොයන්නේ. හැම තැනම මේ ප්‍රසිද්ධ දේශකයෝ අරයන් පස්සේ පියන් පස්සේ ගියාද මේ ඇතුලේ මේක තියෙන්නේ ඒක අඳුරු කාමරේ ඒක ලයිට් දාලා නැහැ ඇත්ත ඒක දිගේ හොයන්න යන්න කොහොම කියලා දෙන්නද කියලා අපි හිතනවා අහවල් විභාගේ පාස් කරුවොත් අහවල් කෙනා ළඟට ගියොත් අහවල් විදියට ඕන වෙයි කියලා කවුරු මොන චාරයෙන් උපදෙස් දුන්නත් අපි අර දිලිසෙන දේවල් පස්සේ ගිහිල්ලා ඔය කියන්නේ මොකක්වත් මේ මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට පහඳින ගතිය කවදා හරි තීරුම් ගත්තොත් වහින වේලාවක Tamange වාදනේ එළියෙන් තිබ්බොත් වතුරු පිරේ. වාදනේ එළියෙන් නැත්තම් වතුරු පිරෙන්නේ නැහනේ. ඒ වුරුම පණ්ඩිසාන්ති කියනවා තිබ්බත් කට ලෝක බඩ පුංචි වාදන නැතිවොත් ඉක්මනට පිරෙයි. කට පුංචි බඩ ලෝක වාදන නැතිවොත් ටිකක් පිරෙයි. පල්ල හිල්ලෙච්ච වාදන නැතිවොත් වහින වෙලාවට තියෙයි අනික වෙලාවට නැහැ. අනුගේ ධර්ම වර්ෂාය හැම වෙලාවෙම ලෝකේ වයින්. Taman විවෘතව ඒක උකහා ගන්න ක්‍රමේ දන්නවනම් ධර්මයේ තියෙන්නේ අහන්නගේ ඥාන බුද්ධිය දැනගන්න ගතිය. ඒකටත් කියන්න පුළුවන් ප්‍රායෝගික ඥානය කියලා. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ඥානෙ. අපි හිතාන ඉන්නේ ධර්මයේ කියලා මේ වෙන මේ මූල ධර්ම ටික. නැත්තම් 84000කට දාගෙන බෙදාගෙන මන මන කිර කිර ඉන්නවා. ඒ නිසා බලන්න මේ අප්‍රමාදයේ පළවෙනි ධර්මයේ කියලා නැත්නම් වැදගත්ම ධර්මයේ කියලා අපේ මේ ජීවිතය නැත්නම් මේ ගත කරන පැය එහෙම නැත්නම් මේ ගත කරන දවසක කොච්චරක් අප්‍රමාදීව වර්තමාන මොහොතේ එල්මගත කරනවද කියනවනම් ඒ ප්‍රමාණයට අපි ධර්මයේ කෙරෙහි අර ප්‍රසාද සද්ධාාවක් නෙවෙයි ප්‍රායෝගික එහෙම නැත්නම් ඕකප්පන සද්ධාාවක් ඇති වෙනවා. එන මොකද්ද බාධාව කියලා බලන්න. මොන්නම බාධාවක්වත් නැහැ. වර්තමානයේට එළඹ සිටින්න මොන්නම දෙකින්වත් බාධාවක් නැහැ. පුළුවන් නම් උදේ ඉඳලා හැන්දෑ වෙලා බලන්න මෙන්න මේ නිසා මට බාධා වෙලා තියෙනවා කියලා ධර්මයේ අප්‍රමාද ධර්මයේ සති ධර්මයේ තරම්ම බලවත්. ඕනෙම අකුසලෙට රෙඩි බලවත්. නමුත් ඒක Tamanට ඒත්තු ගන්නට එතන මේ ආයුධය පාවිච්චි කරලා සුඛ නම විදිහට හසුරව ගන්න ටිකක් කල් යනවා. ඒ නිසා යෝගාවචර හිතුවට මේ අප්‍රමාද ධර්මේ ලං කරගන්න කිසි බාධාවක් නැහැ. ඒ නිසා හාන භාග්‍ය ධර්මයක් විතර බලන්න ප්‍රශ්නයක් කරදරයක් ඇති වෙච්චා ධර්මෙන් තොර වෙන දේවල් හොයන හැටි බුදුන්ගෙන් තොර වෙන දේවල් සරණ යන හැටි බලනකොට ඒක හාන භාගීය ධර්මයක් අපිට හිතෙනවා අපි අහිංසකයි නැති පරිකමට කරේ කියලා. හැබැයි මම අනතුරු අඟවනවා ඒක බුදුහාමුදුරන් කරන අගෞරවයක් වෙනවා. බුදුහාමුදුර කියන්නේ නොපීඨීමක් වෙනවා. ධර්මයේ අපතිස්ස ආගාරවා. ධර්මයෙන් පිට දේවල් වල හොයනවා. පිට දේවල් හොයන්න සාපේක්ෂව. ඔයලා බලන්න මේකෙ විතර උත්තරේ ලැබෙන්නේ නැහැ. අන්නේ විදිහට භාවනා කරනකොට Tamanට Taman තුළම තියෙන ඒ හාන භාගීය කොටස දැනගෙන ඒ වෙනුවට මේකේ අනිත් පැත්ත බුදුහාමර කෙරේ ගෞරවය සහ ප්‍රතිෂ්ඨාවත් ධර්මයේ කෙරේ ගෞරවය සහ ප්‍රතිෂ්ඨාව ඇති වුණා නම් එයාට තේරෙයි ඒ දෙකම තියෙන්නේ වර්තමාන මොහොතේ විතරයි. මෙතනමයි දැන්මයි. ඒ නිසා કોઈ වෙලාවක හරියේ මම දැන් මෙතන කියන දැනට ආවනම් පුදුමාකාර බුදුහාමර කෙරේ ඇති ගෞරවයක් වෙනවා. පුදුමාකාර ධර්ම කෙරේ ඇති ගෞරවයක් වෙනවා. ඒ නිසා අපි පොරොන්දු වෙමු උත්සාහ කරමු සාමූහික වශයෙන් තා පෞද්ගලික වශයෙන් හැකි තාක් දුරට ඒ නන්නත්තර වෙච්ච හිත වෙනුවට එළඹ සිටි සීයෙන් වර බුදුන් කෙරෙහි නැත්නම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සරුවචන් වහන්සේ කෙරෙහි නැත්නම් ධර්මයේ කෙරෙහි එළඹ සිටි සීයෙන් ගත කරනවා කියලා කියන්නේ වර්තමානයේ එළඹ සිටීමමයි. අනේ ඒ සඳහා අද දවසේ ධර්ම දේශනාව ශිරු දිනාගේ ධෛර්ය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා